අවසරයි ස්වාමීන් වහන්සේ සම්බන්ධ සම්බන්ධ පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා සඳහා කාලය ගන්න බලාපොරොත්තු සිදුම දිනායේ ධර්ම දේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවතුමු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මහානාමාන සති සමාධි කෝආනන්ද ඒකෝ ධම්මෝ භාවිතෝ බෞද්ධී කතෝ චත්තාරෝ සතිපට්ඨාන සාරිපුරේති කන්පටි ස්වාමීන් වහන්සේ සඳහා සුද්ධ සම්පන්න පින්වත්නි මේ සර්වඥාන්සලා දින කාලේ ප්‍රවෘජේතන රාමි සර්වඥාන්සේ තාප ආනන්ද ස්වාමීන් වහන්සේ අතරතු විච්ඡ දෙපතක් සතුපාලින සංගායනාවට එකතු වෙච්ච ආකාරයක් මේ සංගායනාවේදී මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේමයි ඒ අනුව අවුරුදු 2600ක් විතර කාලයක් මේ ගුරු પરම්පරාවෙන් මුක પરම්පරාවෙන් සාර්ථකගෙන ඇවිල්ලා අපි දැන් අපි දැනට මේ අවස්ථාවේ මේ දැන මේක සාකච්ඡා කරනකොට අපි අන්තාක්ෂරට මේ ධර්මයට බහගන්නත් අපි සනත්නොර ඉන්නවා වාගේ සර්වඥාන්සේ ළඟ ඉන්නවා වාගේ අපිට තේරෙන්න පටන් ඒක තේරෙන්න පටන් අරගන්නේ නියංගේ පැත්තේ බලව බැලුවොත් මේ දාන සීල භාවනා කියන දිවි ප්‍රතිපදාවේ වැඩියක්ම ඒ සහෘද භාවය වැටේ භාවනා කරනවා ඒක දන් දෙන අයට සිතක් නැට වෙයි. දැන් දැවිදන් වාසයේ කිමත්තන් පූර්ණ කායද භාවනා කරන වාසයේ සීල සමාධි ප්‍රඥා වඩනකොට මේ බුදුජානනාථගේ සුන්ද දැනෙන්නේ බුදුජානනාථෙත් එක්ක ඉන්නවා මේ හිතෙන්නේ මේ තනරාමේ ඉන්නවා මේ හිතෙන්නේ ගොඩක් විපස්සනා භාවනා කරන කෙනෙක්. ඥානිකාට නොදැනෙන අනිවේ. අනිකාට ඉස්සන්න සුත්සන් ආසන වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ බණ අනකොට බණ කියනකොට අපි කරන භාවනාවත් එක්ක සම්පාත වෙලා ඉදිරියට යනවනම් මේ ධර්මය මේ කියන කාරණාව මුළුදෙදා සාහිත්‍ය පරිණවිත ගතියක් තියෙන්නේ මේ දැන් මෙතන හිත වෙන්න වගේ වැටෙන්න පටන් ගන්නවා. අනේ එහෙම වැටෙනකොට ඒකට අපි සජීවී ධර්ම කියලා කියනවා. ඒක ධර්මයේ ගුණයක් වගේම භාවනා කරන එක නා කොච්චර ධර්මන ධර්ම ප්‍රතිපත්තියට අනුකටයුතු ඉදිරියට ඒ තරමටම ධර්මයේ සජීවී බව පේනවා. ඒ නිසා අපි මේ වෙන ධර්මයේ මුදුරට මනස්කාර යොදවලා සත්‍ය යොදවලා භගන හිතියෝ නැවත නැවත අහන්න අහන්න ඉතින් අමුතු පැතිකඩම වෙන පණ ගන්නවා. මේ සාකච්ඡාවේදී සර්වඥ මහති හිමිට ආනන්ද ස්වාමීන් වහන්සේ වහනවා උත්තරයි ස්වාමීන් වහන්සේ වහන්සේ මේ සරුඤ්ඤතා ඥාන ගැටුම්න මේ එක ධර්මයක් වඩනකොට ආනන්ද හතරක් වැඩෙනවා. ඒ ආනන්ද හතර වඩනකොට හතක් වැඩෙනවා. මේ හත වඩනකොට නිවන් දන්න එහෙම යොමු අප්‍රබල දෙන එකම ධර්මයක් ඔබ වහන්සේගේ සර්වඥතා ඥානයට ප්‍රතිපේ පිටු සර්වචාන්ගේ සඳහන් කරනවා. මගේ සර්වඥතා ඥානෙට එක ධර්මයක් වැඩිවොත් හතරක් වැඩිනවා. ඒ හතර වැඩිවොත් පහක් වැඩිනවා. ඒ හතර වැඩිවොත් නිවන් දකින්නවා කියලා ධර්මයක් වැඩිනවා. ඒකත් ආනන්ද ස්වාමීන් නැවත මාසිකාට සුවචනාතිගේ අවධානය කරගත්තට පස්සේ අවසරයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට එක ධර්මයක් වඩනකොට හතරක් වෙන හතරක් කරනකොට හතක් වෙන හතක් කරනකොට ඉතිරි ලබලා දෙන මේ ධර්මයේ මොකද්ද කියලා මනෝකම්පාවෙන් ඉල්ලා තියෙනවා. එතකොට තමයි සර්වඥාන්ත මේ ඇත්තට අවසේ මාතෘකාවකින් කියන හිතපු මාතේ සුත්තර දෙන්නයි වගේ මේක සුත්තරට යන සූත්‍රයක්. අපි ගත්තේ ඉන්දීත මාර්ගය සඳහා මාතෘකා පාඩය පමණයි ආනාපාන සති සමාධිකෝ ආනන්ද ඒකෝ දක්වනවා. පහවිතෝ මරුලීකතෝ සත්තරෝ සතිපට්ඨානා පාරිත්‍ත ආනන්දේ එකක් වඩනකොට හතරක් වැඩෙන කියන ධර්මයේ තමයි ආනපනසති භාවනාව. ඒක වඩනවා නම් හතරක් වූ සතිපට්ඨාන වැඩේ. චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකතා සත්ත මුච්ඡංගේ පාරිචිතයි. සතර සතිපට්ඨානේ වඩන කෙනාට සත්ත මුච්ඡංග බහුලයි. ඒ සත්ත මුච්ඡංග වඩන කෙනාට නිවන් දක්න්න පුළුවන්. විද්‍යාවෙන් මුත්‍ති චර්ය සම්පූර්ණ වෙනවා ඉතින් මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අපේ සර්වචනන්ති ප්‍රශ්න අහන්නේ හිතා ගන්න අමාරුයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම සඳහා අහනවාද කියලා මොකද ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගයේ ආර්ය උත්තමේ ආනපන සිට වටපිට සැකයක් තියෙන බෑ බුදුන් කෙරෙහි සැකයක්, ධර්ම කෙරෙහි සැකයක්, සංඝයාට සැකයක්, ඕ සීලේ පිළිබඳ සැකයක්. නමුත් අදාළ ප්‍රශ්නකටාවේදී ප්‍රශ්නයක් වතුලා තිබුණා. මේ ආනාපාන සතිය විතරක් බැලුවොත් ඇද්ද කියලා සැකයක් එනවා. නිසා ඉස්සරහට පහළ වෙන විනීය ජනතාවගේ මෙවැනි ප්‍රශ්න සැක පහළ වුණාට පස්සේ වෙන කෙනෙක් උත්තර හතරක් කිව්වට මේ වගේ සූත්‍රයක් ගැන හද දක්වන වගේ විශ්වාසයක් පහළ වෙන්නේ. නිසා මත්තර පහළ වෙන මේ සාමාන්‍ය සිංහල කමිටු කියන 5000ක් කල් පවතින මේ ශාසනයේ මත්තර පහළ වෙන විනී ජනතාව වගේ ඉදිරි ගමන සඳහා ආනන්ද සාංශ කරපු මෙහෙවර පුංචි දැක්ක. අනන්ත තීර මතක තියාගෙන ඉඳලා ධර්ම සංගායනාට තමයි බලලා සංගායනාවේ උත්තර දෙන්න කියනවත් එක මතක තියාගන්න කියනවා. ඒ නිසා මේ වෙනි සාකච්ඡාවකට අනන්ත ස්වාමීන් වහන්සේ අරවචනාන්ති යොමු කරවන්නේ තමන්ගේව දැනගැනීම සඳහා නෙවෙයි නමුත් අර එතන හිටපු ජීවනත් පිළිසකේ දැනගැනීම සඳහා නැත්නම් අපි ගැන හිතන්නේ ඉතින් ඒකකොට දවල් ප්‍රශ්නේ අහපු වෙලාවේදී මම දීපු උත්තරේ තමයි මෙතක කරන්න එපා ඒක කෙරුවොත් තමන්ට කරන බාහනක් ප්‍රතිඵල ලැබෙන්නේ කරන දේ දෝතිම කරා කරන දේ මුළු හදින්ම කරා ඒක තමයි ප්‍රතිඵල ලැබෙන්නේ මොකද එහෙමනම් ඒකේ ආපු කෙනාට මම මේ උත්තර දෙනවා ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරනේ මහණි මේ මේ අර ඉස්සරහට පහළ වෙන ජනතාවගේ ප්‍රතිචිත්‍රය ඉතින් මෙතනදී මේ එක ධර්මය නිවැරදි යොමු කරනවා කියලා ඇහුවොත් ඌ කියන්න පුළුවන් නෑ කියලා හේතුව මේ එක ධර්මය නැත්නම් යමනපානපත් සම්මත මේ නිවැරදි මෙහි යොමු කරන්නේ ඒක සතර සතිපට්ඨානේ පුරවන්නයි යොමු කරන්නේ ඊට පස්සේ තමයි තේරෙනවන භාවනාව ආනපාන කරනකොට සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා කියලා. මේ සතර සතිපට්ඨානේ නිවනට හේතු කරන්නේ සත්‍ය බුද්ධංග සම්පූර්ණ කරන්නයි වුණා. සත්‍ය බුද්ධංග කඩනකොට නිවන් කියවුණා කිව්වොත් ඔව් කියනවා. ඒකට කවුරුහරි කියන පරිදස්සෝත් නිවන් ලබනවා කියලා උත්තරේ ටිකක් බරපතල වැඩි කෙනෙකුට තේරෙන්නේ. ඒක පීවර ගානකින් යනවා. ඒක අපේ තේරවාදයේ තියෙන සුන්සිසි ලක්ෂණය. ඒක සත්‍ය විදිත සූත්‍රයේදී ඒ සමහත් මහ ස්වාමීන් වහන්සේ දේශනා කළ ස්වාමීන් වහන්සේට ගණ දිනුවක් කරනවා. සින්නන්තාරක ස්වාමීන් වහන්සේත් එක්ක දවසක් බුදුරජාණන් වහන්සේ උපමන්තානක සම්පූර්ණගේ තියෙන මේ චක්ෂණ දේශනා විලාසය ගැන සිසි ඉදිරි පිට දේශනා කරනවා. උපමන්තානක ස්වාමීන් වහන්සේ සමස්ත වාසික මුත්තා. ඒකෝ සාරිපුත්තු සාන්ත දෙක්කන අනීමට කවදා මේ සංස්ථ වර්ධනය කරන්න ලැබෙයිද? කවදා දැක ගන්න ලැබෙයිදෝ කියලා පරීක්ෂාවෙන් ඉන්නවා. ඉන්නකොට දවසක් කොහොමද කාලෙත් සාන්ති බුදුහමන් වහන්සේට වැඩි. වැඩියට පස්සේ කතාවක් කරනවා අද මේ බුදු ජානනාථේ විදි ස්තුති කරන ලද එහෙම නැත්නම් ප්‍රශංසා කරන ලද බුදු සන්තාන කුසල සංච අපේ ආරම්භයට වැඩියයි. එතකොට සාන්ති බුදු සාන්ති නැගිටලා සරුව අරගෙන ඉස්සරහට ගිහිල්ලා කුණුමන්තාරක පුසාන්සලන සම්බෙල අවසරයි කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මේ පස්වචාරිය රකින්නේ සීල විසුද්ධිය සඳහායි මේ ඇයි මම මේ සීල විසුද්ධිය සඳහා නෙවෙයි භ්‍රමචාරිය රකින්නේ එහෙමනම් ඔබ වහන්සේ දීප්ති විසුද්ධිය සඳහාද භ්‍රමචාරිය රකින්නේ එහෙනම් ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය සඳහාද, ධිට්ඨි විසුද්ධිය සඳහාද, කාංකා විතරන විසුද්ධිය සඳහාද, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද, ඥාන දර්ශන විසුද්ධිය සඳහාද එහෙම නැත්නම් යම් වෙන විචා විමුක්තිය වෙන හැම එකටම නැහැ කියන්නේ. ඒතර බාහන් දෙන මොකටයි මේ භ්‍රමචර්ය රකින්නේ? එතකොට ඒක කියන ওই ප්‍රශ්නෙට මම ඒකායන උත්තර දුන්නත් වරදිනවා. ඒක නිසා මම උනට කොපමණවත් දෙන්න ඒ වුණා වහනුව තේරුම් ගන්න. මේ උතුම් රාජ්‍යු නගරේ ඉඳලා ගව නගරකට යනකොට ගමන හදිස්සි නිසා පණවිඩයක් අරිනවා පළවෙනි සතියේ නැගලා අසවල් සානායමට යන එතන අලුත් අධ්‍යක් පැහැදිලි කරලා තියෙනවනේ මම විනිශ්චයත් නතර කරලා දෙවෙනි විනිශ්චයත් වෙනවා මේක විනිශ්චයන් කියතෝරලා මතයක් ඒකෙන් ගිහිලා ඊගා තානාමට තානායම් පොත යනවා එතනදී ඒ කරද්දට අරගෙන පැහැදිලිලා ඊගාවත් ප්‍රොජෙක්ට් කරනවා ඊට පස්සේ එතනින් තව එකකට කොහොම ගිහිල්ලා සතරකට හතකට පස්සේ තමයි ඒකට පැමිණෙන්නේ ඉතින් සාපේක්ෂ සමාධියක් ඒ සුපර්ලැජ්ජක කියනවා අවතර දේවයන් වහන්සේ වහන්සේ මේ රතේඳ වැඩි ගමන කරන්නේ මේ රතේ නෙවෙයි වැඩි ඒත් නැහැ රතේ වැඩි දැන් තේරෙනවා ඉතින් කියනවා මම වැඩි රත හතක් මිනි රත හතක් තේරෙනවා මේ රතෙන් වැඩි අයිකෝස් වැරදි නෑ කිව්වත් හරි මෙන්න මෙන්න ගණන තින්ද වුණා අන්නේ වාගේ මම ධක්මචර්ය රකින්න තීර විසුද්ධිය සඳහා සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට සුසුරු වෙනවා. චිත්ත විසුද්ධිය විචි විසුද්ධියට සුසුරු වෙනවා. චිත්ත විසුද්ධිය මඟ සංඛාවිතන විසුද්ධිය ඒක මඟම ප්‍රඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට සහ ඥාන දර්ශන විසුද්ධියට අවසාන විද්‍යා විමුක්තිය. ඒ තමයි ප්‍රශ්න අහන්න ඕනේ ඒ උත්තර යම්කට උත්තරයක් එළිදරව් වෙන විදිහට එහෙම නැතුව කෙටි උත්තරයක් දුන්නොත් මනුස්සෝ කියන දේ පටලවා ගන්න බොහෝ වැඩි. සුතිම කියනවා නම් කියන්නේ කිසිම කෙනෙකුට ඇහෙන්නේ තමන්ට අහන්න ඕන ටික විතරයි ඇහෙන්නේ. කිව්වයි කියලා හිතාගෙන හිටියට කවුරු මොනවා කිව්වත් ඇහෙන්නේ ඇහෙන්නේ විතරයි. ඒක නිසා එවැනි කෙනෙකුට දෙයක් කියනකොට ඒක ප්‍රතිවිහිත සූත්‍රයේ විදිහට චත්තවිසුද්ධි ක්‍රමයට පිළිකරුවොත් ඥානවන්තයා දන්නවා බුද්ධ ඥානවන්තේ අනුපූර්ව ක්‍රමයකට නිදානිත්තා ඉදන් පයහත කියන ක්‍රමයට එකට පොදු වෙලා ඒකේ ඉඳලා ඒක අතහැරලා ඊගාවේ කල්ලනවා. ඒත් ඒක අතහැරලා ඊගාවේ කල්ලනවා. මුකෙතම අතහැරීම නිසා ඇල්ලීම් ගොඩක් කරා මේ ගමනේ යන. ඒක මත් ඒක රැයි නිවන් දකින්නම. එක බණකින් මේක තේරුම් ගන්න අමාරුයි. තේරුම් අරගන්නකොට තේරුම් මේක තියෙන විපරිණාමය. පටන් ගන්නත් එක ඊගාමත්තම ගිහිල්ලා යා වැඩ නතර කරනවා. ඊගා එකන ඊගා තැන ගිහිල්ලා යා වැඩ නතර කරනවා. මෙහෙම කොමනක් යනවා. ඉතින් ඒකට ඉවසන්න. චිත්ත විඥාන ඉවසීමක් කියන්නේ චින්තා විඥාන ඉවසීමක් තියෙන්න ඕනේ. භාවනාම ඉවසීමක් කියන්නේ. අද අපට වෙලා තියෙන අධික ප්‍රතිඵල අපේක්ෂාව නිසා නොඉවසිරි ගැටයක් තියෙනවා. ඒක නිසා සුතමේ පොඩ්ඩක් දැනගත්ත ගම ඉක්මනටම කොහොමද දෙකට හරි වෙන්නේ කියලා පොඩ්ඩක් දැනගත්ත ගම කලකිරීම. ඉතින් කටකරුන් දෙවියන් වහන්සේ කියන පරිදි ත්‍රිපිටකද හරි වෙන්නේ ওই ත්‍රිපිටකේ තියෙන CD එකක් ඔක්කොම දාගත්තාම ත්‍රිපිටක ගන්න. මෙච්චක සංගාන CD එක තියෙන. වාත හයක් තියෙනවා. ඕකක් බර්න් කරලා හක් දාගත්තාම කිදාලි ත්‍රිපිටක දාන. ඒක තමයි අද මානිය. කිසිම කෙනෙකුට මේ ඉවසාගෙන ඥානයක් වටින ධර්මයක් ඉවසන්න දැනගන්න ඉවසන්නට. ඒක නිසා කලබල වෙන්නේ කියලාම පොරොක්කටවත් අත් අරන් බැහැ. සිතේ චින්තාමය ඥාන ලෝක උදේ දැවෙන සුදු. පොඩ්ඩක් දැනගත්ත කෙනා. يعني අර්ධ දැනුම කියන එකේ භයානක දෙයක්. පූර්ණ දැනුම කොහොම දැනවත් තුන් කියන එක වෙනම ප්‍රශ්නයක්. මාගේ දැනුම හරියන්නේ. චේතනාපිකර සම්මා කරන් ඥාන පිටිකේ හදාගන්න ඥාන අමුතු උනක් කියන පටන්. අමුතු උද්දච්චයක් කියන පටන්. පිටිකේ භාවනා කරන අතර ඒක දැනට මේ කියන්නේ. ප්‍රතිඵල ලබන්න කියන්නේ නැත්නම් අත්දැකීම් ලබන්න ගියාම ඒත් ඒවත්. අන්තර ක්‍රමේ අනගතිය මතක නැති. ඒකට හේතු අපි ඉන්න මේ තරඟකාරී ලෝකයේ අධික ප්‍රතිඵල අපේක්ෂා කරන අය තමයි සමාජයේ ඉහළ තලවලට යන්නේ කියලා අපිට කවදාවත් තේරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රතිඵල නෙමෙයි ඕන කරන්නේ අපේ මනස වඩ ගන්න එක. අපේ කුෂ්ණව වඩ ගන්න එක ඕන. අපේ මම ආයේ වඩන්න ඕන. ඒකටත් අපි සාසනේ පාවිච්චි කරනවා. හරි බලන්න. මේකත් එක්ක ඉඳින්න ගන්න. මේක නිතරම මේ තමයි වෙන්නේ. ඒ වගේ තමයි මේ යන සත්‍ය පිළිබඳ මනකාන් සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ මුදෙවිනි විදිහට සර්වතන මේක විස්තර කරනවා. ඒකම තමයි ආනන්ද සංකේ ප්‍රශ්නික ස්වරූපේ නගන්නේ. අර දවල් අහපු ප්‍රශ්න වගේ යම් කෙනෙක් කියලා ආවොත් එයාට මොන බෑ කියලා තනි උත්තර දෙන්නේ නැතුව දීර්ඝ උත්තරයක් දෙනවා. මනකාන් සති වැඩුවොත් සර්වතන වැඩේ. සතර සම්පත්තන් ගන්නවා පස්සේ මේක බොජ්ජංග ධර්මයට යුතු කරලා දෙයි. බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනකොට විචාරෙ මුත් ලැබෙනවා. නිතිති ක්‍රමයක් අත්දැකීම. මේක උත්තරයෙන් විතර සහිතව. සත්‍ය සෝදු පාක්ෂ ධර්ම. සත්‍ය සෝදු පාක්ෂ ධර්ම වල බෞද්ධ කන්ටල හතක් පේනවා. නැත්නම් සතිපට්ඨාන ඒක අමුදක්. ජාගත සම්මෙත්තදන් දීවි. ඊට ජාතර ඉන්ද්‍රිය පාත. ඊට පස්සේ ඉන්ද්‍රිය දාම කිසි බල දාම. ඊට පස්සේ බොජ්ජංග ධර්මිකාසේ හරියක් ගන්න. ඉතින් ඒ වගේ අර ගමනේ යනකොට වනවලා ගත යුතු බෝධිපාක්ෂිය දානති කතම කිසි ක්‍රමයකින් හොප් ස්ටෙප් ඇන් ජම්ප් වගේ සතිපට්ඨාන වැළුවා ඒක කිලින්ම බොජ්ජංග වලට යොමු කරන භවනා තමයි අනුකම්පාව. මනක භාවනා කරන කර්මස්ථාන 40ක් අපේ ඉතිරි මාර්ගය සඳහන් කරලා තියෙනවා. ඔක්කොම මේ ගමනම තමයි මෙන්න විදිහට යනවා. ඉතින් මේ විදිය පිළිබඳව දෙලේට බහින්නේ ඉස්සල්ලා මේ සම්මාරූපක මාර්ගයේ කියනවනම් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ නිවන් දක්ව ක්‍රමයේ තමයි අනුපද ධර්ම ක්‍රමය. ඒකට කියන අනුපද ධර්ම සූත්‍රය කියන එක පිළිවෙලින් රත්නෝදයක් පෙරළුවොත් තින්ත ගහලා. ඒක ය පෙරළන පෙත හැබැයි අපේ තීත ගෑවිගෙන යනවා. එතකොට ඒ ගිය පාර පේන. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ හරි ලේසි උත්තර කරන කෙනෙක් ආපහුම අයින තැන බලලා එතන මෙතෙන් යන්න කියලා කියන්නේ. මුල්ලාන ස්වාමීන් වහන්සේ නිවන් දැකපු ක්‍රමය කියන්නේ යක්ෂි කෝටිතෝ පීලෙන්තෝ විය. සින්තගාපු අඩිය තීත හැරමිටියකින් යන්නේ යනකොට එයා හැරමිටිය විවිධගේ ඇදගෙන යන්නේ නැහැ. මෙතනින් මෙතනින් චිත්තයක් ඇති. ඒ චිත්ත ලක්ෂණ සම්පූර්ණ කරනකොට ඊයේ පහට තේ. සාරිපුත්ත සාන්ති වගේ රෝදයක් හදගෙන ගියා වගේ නෙමෙයි. හැරමිටි කොනති අනේ නේ. ඒකකට හැරමිටි ලකුණු. ඒක අල්ලන්න බෑ ආධුනිකයන්. ඔලන්නේ සාරිපුත්ත සාන්ති කම. ඒ නිසා සාරිපුත්ත සාන්ති කියනවා අතේ සාසනේ අම්මයි කියලා. ඒක හේතුව සාරිපුත්ත සාන්තනා පු탁යන්හි මේ භූමියට වදන්. ප්‍රසූත කරන්නේ. ඊට පස්සේ මේ මොකල්ලාන මහ ස්වාමීන් වහන්සේ තාත්තා කෙනෙක් වගේ අද සුදාඩුව දැරික. ඉතින් මේ දෙන්නම ආතනිය අම්මයි තාත්තයි වගේ තමයි අපි ඉඳගත්ත මොකද කියන්නේ හිටියේ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සර්වඥාන්සේ මේ කාලාංශික කල්පලක් ඉගෙන ගත්තදී සින්නාතිගේ මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දවස් හතෙන් කරන්න සතිපට්ඨාන සූත්‍රය ප්‍රවෘත්ති කරා. උපදීමේ වශයෙන් අවුරුදු 7යි කියලා. නමුත් බුදුචන්නාන්සේ දන්නා මේකේ තියෙන කරපක්කම. මේක අපි යම් විලායන දක්වතාව වේ තියාගෙන කටයුතු කරන කරේ. මේ සැකය දුරු වීම. නැත්නම් චිකිත්සාවෙන් අයින් වීම. අන්‍ය වේද වීම. එහෙම නැත්නම් ආජිත දෙකට දෙතවර වෙන ගතිය. මේ පුතඥය පෙළෙනවා. හරි මාසෙද තියෙන වාසිය තමයි නිච්ඡන්ත කුත්තක්. මම කිසි කෙනෙක්ගෙන් අහන්න කතා කරන්න යන්නේ කරන්න වැඩ ටිකක් තියෙනවා. ඔය මේක පාරතව දාන්න. මාන්නේ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒක හදිහට දිශාගත ලිප්ති ශක්තියක් තමයි. එහෙම නැත්නම් අවිදිත ශක්තියක් තමයි. මේක කියනවා වේගය සහ ප්‍රවේගය කියලා බෞද්ධ විද්‍යාව ගන්නවා. වේගය කියලා කියන්නේ අවිදිමත් වේගයක්. ඒක තුනක් මේක තුනක් කලබලයි. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙච්ච වේගයක්. ඉතින් මේ අවිදිත ශක්තිය නිසාරත වෙච්ච දේගයක් මට පත් කරනවා කියන එක තමයි මානවයාගේ පෞද්ගලික හැදෙනවා කියන්නේ. මුත්‍රාගේ පවම වන්දහනයක් ජීවිතය ඇතිවෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා හැමදාම දුවවිදිම මේ කරන්න බෑ. අපි අවිජි අවිජිමත් ශක්තිය නිසාරත කරන්නේ. එහෙම නැත්නම් ආකූල ප්‍රවාහය අනාකූල බවට පස්සේ තමයි සෝවන්නේ. මේ පස්සේ සැකදෙනවා. දැන් වැඩ කරක් කරන් දෙනවා. ඉතින් ඒක හැදීමක් තමයි මේ තමයි එකම භවනාව මේ කෙටි ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන් කියලා පෙන්වන්නයි මේ වගේ සූත්‍ර දේශනා කරන්නේ ඒ ආනාපානය හතරක් පදන එක හතරක් පදන හතරක් හතරක් පදන හතේ විචා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම හේතු වෙන සති කියන එකේ කියන මේ සතිය කියන වචනේ විතරක් තේරුම් ගත්තොත් අපි මේ බඩ විකුණන්න ඕන වෙනකොට කියනවා නැත්නම් මාකටිං පාරක් දාන්න වෙච්චම තියෙනවා සතිය වැඩුවොත් නිවන් දන්න පුළුවන්. ඒකවල කියන්නේ කෙවෙන්නේ සතිය වැඩුවට පස්සේ ඒක දන්න ඕන එක අනකානවත්. ඒක නිසා දේව ඡාගානුස්සති දේවනත් සුද්ධහනුස්සති තීර්ථ කායගත සතිය වගේ සතිය වඩන්න පුළුවන් අනුස්සති හයක් වෙන මේ විසුද්ධි මාර්ගික තමයි. සතිය යොදන්න පුළුවන් ආධුනිකයට චත්තනස්ති කියලා මනෝමය කරක් පෙන්නනවා. ඒ අන්තිමට පෙන්නන්නේ ආනාපාන. ආනාපාන සතිය ඇයි අන්තිමට පෙන්නන්නේ කියලා සතුටාරි මහන්සේ උදි සත්‍යකතන තියෙනවා. ආනාපානේ වඩන්න පුළුවන් ප්‍රඥාචාරි දෙක පමණයි. මේ ප්‍රඥාව වඩා ගන්න ආනාපානේ දැක්ක. ඒක නිසා ග්‍රන්ථම් වික්කවේ චත්තසතියට සම්පජානස්ස ආනාපාන සති සමාධි වදාමි කියලා සර්වඥාන්සේ දේශනා කරනවා මේ සූත්‍රය තමයි දේශනා වෙන්නේ. මහා වික්‍රේ බුද්ධස්සති සම්පජානස්ස මානෙ මේ මොට වෙච්ච සතියක් ඇති. සම්පජානෙ නැති කෙනෙකුට ආනාපාන සතිය හරියන්නේ නැහැ. ඒක නිකන් මේ බුදුකට දැල් පියාම. ඒක පපා ගන්න. බුදුකට දෙන්න අරකම්පක් ඇති නාමයක්. ඒක ආනාපාන සතිය කරන්න බැරි නේද? ඒක නිසා මේ කවුරුත් අවසක් සිදු කරන්න ගන්න එක නෙවෙයි. ආනාපාන සතිය කියලා කියන්නේ තාමත් සිහිනු පදයක්. පරිදිට ඇල්ලුවොත් අතක් පාන. ඒක නිසා ආනාපාන සති භාවනාව සතියේ අනුස්සතියයි අන්තිමට. ඒක කියන්නේ ඒක අමාරු කියන එක නෙවෙයි. හොඳට සතිය වැඩෙන්නේ නැතුව මේක කරන්න බෑ. ආනාපාන සතියද කරන්න ඕන, දිවතානුස්සතියද කරන්න ඕන, විතානුස්සතියද කරන්න ඕන. සාගාන දෙකන්ට පෙපන බව හිතියොත් ශ්‍රද්ධාවක් කරන්න කයි. සින්ත මේක පිළිබඳව තියෙන ඒ නොසෙන්නාව සින්තන ශ්‍රද්ධාව කියන එක අපි පොඩා ගමන දෙක කරගන්නවා. ඒක නිසා මනෝපාන සත්‍ය විස්තර කරනකොට ඒක ගොඩක් ලක්ෂණ විස්තර තියෙන්නේ නිගේ පොතේ තුන්වෙනි පාරාජික හතරවෙනි පාරාජික විස්තරය. බුදුජානක දේශනා කරලා තියෙනවා විචුකට සහ භාවනා කරලා බල ප්‍රතිඵල කෙනෙකුට කියාපහන් යනවා. කියාපන් යෑම සම්බන්ධ තමට බාධා වෙනවා. ඒක නිසා අඳුම තරමේ මම ශූන්‍යාකාරයට කැමති. මම හුදේකලාවට කැමති කියලාවත් කියන්න යන්න එපා. ඒකත් කියාපයක්. ඒ විතර කරනකොට මේ ආනපනසති විතරේදී බුදුජාණන් වහන්සේගේ කිපෝජාව උගන් වෙලා කියනවා ආනාපාන සති වික්‍රේ සමාධි සන්තෝෂේව පනීතෝච සුඛෝච සන්තෝෂේව පනීතෝච විරති සුඛෝච සුක්ඛනුප්පන්නේ පාපකේ අක්ෂල ධම්මේ අන්තර 18 උපතමේ. මොකද මේ ආනාපාන සති භාවනා ඉතාම සාන්තයි. පණීතෝති සාම ප්‍රණීතයි සත්‍යෝචේව පණීත සුපෝත විහාරෝ ඒක වඩන කෙනා සුඛ වේදනී ලබන නිවනේ කියන සුඛ වේදනේ වඩන කොට ලබනවා උප්පන්න උප්පන්නේ පාපකේයක් තුලේ ධම්මේ අන්තර දහපේති උපකම්මේ උපනෝපන් පාව කපුසල ධර්ම මේ චරද සමයේ වහින වැත්තකට ඔක්කොම දූවිලි ටික හොදලා අරිනා වගේ ඒක පිසුදු ඒ නිසා කියන්නේ අන්තර රෝම සාන්තය ප්‍රණීත හැබැයි භාවනා කරන්නේ බොහෝ සූත්‍රයක්. ධර්මයෙන් ඒ නිසා අපි හොඳට සතිය වඩාගත්තට පස්සේ නම් දැන් ඉන්දැටි හසු ගන්න කරුම් පස්සේ නම් ඒ අනිත්‍යකතිය දුරු දෙකී මාර්ගයක් වල දෙන. ඒ නිසා අපි ඊළවාද බුද්ධාගමේ සඳහන් කරලා තියෙනවා මේ මනකාන සති භාවනාව බුදු බුදු වෙන භාවනාව. බුදු කෙනෙක් බුදු වෙන්නේ ආනපාන සතිය. අන්තිම අනුච්චාරණ කතා කරන්න නෙමෙයි. මේක ගැළපෙන්නේ හොඳ ඥානවන්ත කෙනා. ඉතින් ආනාපාන සති සූත්‍රය දේශනා කරන හැම තැනකදීම පිළිතු ස්වාමීන් වහන්සේ මතක් කරන බුදුජානක වහන්සේ අභ්‍යන්තර බාහිර පරිසරය අනිවාර්යම සඳහන්. ආනාපාන සති සූත්‍රය දේශනා කරන හැම තැනකදීම අරණිගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා සංකීර්ති පලනක්ම අබුචිත්තා ජුම්පය පරිදහය පරිමුඛං සතින් උපට්ඨපිත්වා චෝ නැතු වාසු ගතිසෝ පස්සහතෝ පස්ස. මේ බාහිර පරිසරේ පෙන්වන්නේ හරියට මේ ශල්‍ය කර්මය කරන්න මේ මේ ශල්‍යාකාරය අවශ්‍යයි වගේ මේ මොලේ ශල්‍ය කර්ම කරනකොට ස්නාය ශල්‍ය කරනකොට සාමාන්‍ය ద్వාරක ශල්‍ය කර්ම කරනවට වැඩිය බාහිර විච බීජ නාශනේ තියෙන්නේ ජීවාණු කර්මයේ තියෙන්නේ වැඩි වේලාවක් ඒකේ ඇතුලේ කරගෙන යන පුළුවන් වෙනකොට හැම ශල්‍යගාරයක්ම ශල්‍යගාර ප්‍රමාණ නැහැ. මනකාන සත්‍ය කියන මේ මුලේ ශල්‍ය කර්මී කරන 103ක් පුදුමක පෙන්නලා තියෙනවා. ශල්‍යයක් ගාන පරණිගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යකාරගත. ඒකේස ඒකට ඒ ශල්‍යගාතය නැතුව අපි දෙන අපල අපතන ගත්තොත් දුනික මගන්තුක විත බීජ එන්නේ. එතකොට ගොඩ ගන්න පොවටයි තමයි. ඒ නිසා මේක කරනකොට මේ ජීවාණු හරණය කරන්න පුළුවන් සහතිකේ අවශ්‍යයි. ඒ නිසා බාහිර පරිසරයේ මැක්‍රෝ ක්ලයිමට් කියන එක හරිම වැදගත්. ඊට පස්සේ මයික්‍රෝ ක්ලයිමට් ගැන කතා කරනවා. ඇතුළත මතක් වීමක් කියලා කියනවා. ආසන හතරෙන් මනපණ කරන්න පුළුවන් වෙන්නේ ඉඳගෙන පමණයි. ඉන්කීදටි පල්ලංකම් කියන එක සර්වඥාන්සේ වරණ කරනවා. මේ පුරුදු කරාට පස්සේ නම් නිදාගෙන ඉන්නකොට කරන්න පුළුවන්. ඒක පුරුදු කරාට පස්සේ නම් ඇවිදිනකොට තේරෙන ඉඩ තියෙනවා. ඒ නිසා කොහොමද සඳහා අරණ්‍යගත වීම රුක්මුණගත වීම ශූන්‍යකාරයක වීම කරලා විචීදති පල්ලංක කියලා කියනවා. ඉතින් එතකොට මේ පරදමෙන් වාඩි වීම කියන එකෙන් අපි මේ සකස් කරලා දෙන පිරමීඩ ආකාර හරියට ඉතින් ඒ දැන් හොයාගෙන තියෙන ওই පිරමීඩ වල මේ හරියටම රාජාසනේ කියලා පිච්චිච්ච කරගස් නැත්නම් ඒක කිසියක් වුනේ නැහැ. ඉබේම ඒකටලේ විතර කරන්න පුළුවන්. ඒ නිසා දැන් ඒක දාස්ස ගොඩක් දිනු කරලා තියෙනවා. මේ පිරමීඩයක් හදලා පිරමීඩ හරියට තුනෙන් එකට ආකර්ෂණයක් පිළිකේ මල් ටිකක් තිබුණා. පිටිමිනි පිට තියෙන මේ මල් ඉක්මනට පර වෙයි නමුත් මේකේ වගේ දවස් තුන තුන් ගුණයක් කල් හිටිනවා පිටිමිනි මැද. ඒ වගේම පිටිමිනි මැදට තිබ්බොත් ඒක ගාපු දැලිපියක් එළියේ තියෙන දැලිපිය තරම් ඉක්මනට මුත් වෙනවා. ඒ වගේ මෙහෙම ඉඳගත්තර පස්සේ ඒ ශරීරයේ ඇතින මේ ආකෘතිය යම් ආර්ථේ සඳහන් කරලා තියෙන තරමට නිතිදසි පරිලංකාති. ඊට පස්සේ දුම් කායම් පනිදහයි. නිතිදසි පරිලංකම් ලක්ෂණ වචන නැත්නම් කවුරක්වත් අර්ථකථන දීලා නැහැ ආභුති. භවෝග කරනවා කියලා කියන්නේ අපි මේ ඉදිරියෙන් පිට වෙනවා පිට වෙන්නේ ඉතලා යත්ව දාලා ලොක් කරලා බුදුදියා බලනවා විකාශයට එනකොට යත්‍රොක් කඩලා තිබුණොත් අල්ල ගන්න පුළුවන්. එහෙම බලන්නේ නැතුව හදිස්සියේ ගියොත් එහෙම එනකොට කඩලා දුන්නොත් අල්ලන්න. ඉතින් ඒකට සංවර්ධනාට උපමාවක් දෙන්නේ මේ කැටගිරිදී මොකද නැත්තම් ඉතින් පුංචි බට්ටිච්ච කියලා කියන්නේ බට්ටගේ වෙනන දා. ඌ කූඩුවක් හදලා කටවු ලොකු ලක්ෂණික කාණේ දුගේ ආහාර වෙන්නේ අන්න ඉස්සලා කූඩුවෙන් පිටත් වෙලා ඊගාවත්තේ වහලා කූඩුව දිහා බලලා යනවලු. ආපහු එනකොට ඒක හිලිලා තිබුණොත් ආයි පලාට යන්න. ඉතින් පැටවුත් ඉවරයි. බුදුවත් ඉවරයි. මම ගියොත් මාත්. ඒක පිට වෙන්නේ ඉස්සෙල්ලා ඒක දිහා බලන්නේ බැල්ම ඒකිනු ආභූත. ඒක ආභූතේ ගන්න ඕනේ. මරක් වේදි මගේ කය කොහොමද තියෙන්නේ කියලා. පිළිමේ ආභෝග කිරීමේදීම මේ වාඩි වෙලා නැත්නම් වහගෙන හිතින් ගන්නවා ආරම්භයේදී මගේ හිත කොච්චර ධම්මපරද ආරම්භයේදී මගේ හිත කොච්චර සැහැල්ලුවෙන්ද තියෙන්නේ මංගල ගමනක් යන්න නැකත හරිද ඉතින් ඉඳ ගන්නකොටම කුරුසෙ කියලා අනේ ගැහුවා වගේ තද කරගෙන හිර කරගෙන එහෙම මේ තකමගෙන හිටියන ඉතින් ගමනක් යන්න හම්බෙයි නැකත හරි නෑ මේ මේ රටේ නම් මේ උපම ගැලපෙන්නේ මේ රටවල තියෙන කොට මම දහපාදල් යනකොට අපි අම්ම කියන්නේ පාරපයින් දෙන කුඹ පාරයි මේ පැත්ත බලලා මේ පැත්ත බලලා වාහන නැතිලා යනවා. පැත්ත බලන්න. මොකද වාහන වලට පොඩ්ඩක් ඉන්නෝයි කියලා යන්න බෑ. මොකද ඒ වන්ස බ්‍රේක් ගන්නකොට අපේ වැඩේ වෙලා ඉවරයි. නිසා දෙපැත්ත බලන්න කියනවා වාහනේ පහින් ඉස්සල්ලා. ඒ වගේ අපි වැදගත් ගමනක් යන්න ඉස්සල්ලා මේ කය සහයෝගයේ දෙනවාද කියලා දැනගන්න ආභෝග කරන්න. ආභෝග කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ උපමා දෙකක් දෙනවා. එකක් තමයි ත්‍රික බහලා යන්නත් පැත්තයි දකුණට පැත්තයි සමතුලිතද මිතිකද කියලා බලන්න. මොකද ඒකවල තමයි වැඩි වෙලාවක් ඉන්නේ. දෙක නඩු කරන්නේ. මුතුමත් හයියෙන් ගන්න. ආයතන ගණිත ස්වභාවයෙන් වෙන දුක්කට. ස්වභාවයෙන් නහඳු ගැතියි. ඒක නික දාන පාස්තර වටේ ලිහිච්ච ගැතියි. ඊට පස්සේ හිත නිකන් ඉස්සාම ගත්ත ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ හිත චේතනා කරන්නේ නැහැ මොනවාක්වත්. ඒක දේ බලන්න. මේ ටික කරන්න අනගම් වෙන්න. කෙනෙකුට භවනා කරනකොට ආසනය සකස් කරගෙන මෙන්න මේ විදිහට මම අනුග්‍රහ කරන්න ඕනේ කියනවත් ප්‍රධානම ලක්ෂණය. එහෙම නැත්නම් අපි තාක්කම් කරන ඉස්සර කරගෙන හුස්ම ටික ගන්නේ මයිනමක් අදිනවා. ඕ ඕ ඕ ඕ පාල පටන් අර ගන්න මොකද වෙන්නේ? මොනවාම පාවන්න නැතු බාහිර. ඒකල කියනවා ආමිනන්ත ඔළුව කතියනවා. මුලල නැද බුදුම ගැක්කමක් වෙනවා. බෙල්ල පිටිපස්සේ නැත්නම් හොදියට අමාරුයි. මොකද ඒ නැති බව. නිවින්ද හුස්ම ගන්න ඉතරට නේ. දැන් මේ විශේෂයෙන්ම තියෙන ආනාපානසති භාවනාව. ඉතින් තාකම්. ඒක ආනුතේ කියන්නේ ඇත්තට මේ එකක් වැඩි වටින මොකද ඉතල නම් වල. ඉතින් ඉතින් අපම ඒ ස්වාමීන් වහන්සේට මට අහන්න. මොනවද කියලා කියනොත් ආදීන් පහයිද? ඉතින් තියා බලන්න. මම මට ගමන කරනකොට ඌ එනකම් භාවනා කරන මේ මයිනම් ආදින වගේ නයිටි පිටමක කුම්බිද්දේ මේ යන්න බෑ ඒක තමයි ඉන්නේ. වහන පාඩ පටන් ගත්තාම ඔහෝ තෝක් ගාලා අදින්න පටන් අර ගන්න මොකද සුපහලෙන් මුත්‍ය පිටවත් අපිට ගන්න බෑ භාවනා කරලා. ප්‍රතිමත් එක සමහර විතක හරියන්නේ ඉති. ඒ නිසා ගංගලක භාවනා කරුවොත් එක්තරා කෙනා පොඬ මොස්තරේ ගලවලා යන්නේ ඉති. එකක් එහෙම දාලා තියුවොත් මහකට ඇතුලේ එන්නේ. තරම් ආනාපාන. ඉතින් ඒක භාවනා පැත්තට කියලා අහන ප්‍රතිපත්තෙන් කියවහම සත්‍ය කියලා හිතේ. ඒක මේ කය ආභෝග කරනවා කියන්නේ. ඒතර කර්ම ආශක්තිය. කය මේ විදිහට සමබරව කියලා සෑහලුව තියන කොච්චර කරුණාවක් මෛත්‍රියක් වුණොත් කියලා බලන්න තමයි කය. අපි ඉඳගන්න හැම වෙලාවෙම නూరుට ඉඳගන්න. කිසිම කෙනෙකුට මේ කයේ සහයෝගය ලබා ගන්න දන්නේ මොකද අපිට බුදුම ද්වේෂයක් තියෙන එක. හරියට ද්වේෂ නැත්තම් සායද ද්වේෂ නැත්තම් මොකද දුකවන්නේ? කලාපෙන් දෙන්නේ නිකලවන්නේ. ජීවිත දෙක පිටිපස්සේ දීලා තියෙනවා කෙල්ල උත්තර ලස්සන නෑ හන්දියක් අන්තියක් ගානේ රූපලාවන්‍ය මැදස්ථානදී. ඒක පැත්තකද කොල්ලෝ. නිදි ලැජ්ජනේ. සත්‍යය පිළිතුරක් කෙනෙක් කොච්චර වේදනාවක් ලැබෙන තමන්ගේ කය සුද්ධ බලන දෙවිසක් මා පුරුෂ ලක්ෂණ සහ අටුවක් කියන්නේ දැක්ක බුදුරජාණන් වහන්සේ කවදාවත් මොකක්ද නේ හේමාවි කියන හේමාවි නේද උපලවන්න හිතන උපලවන්න නේද අසංදිවිතයි කියන අසංදිවිතයි නේද කොච්චර ලස්සන චරිතය ඒගොල්ලෝ ඒක දකිනකොට ඒක අරුතලාවට අවශ්‍ය නැහැ. පොඩි බෙල්ලෙන්න ඕනේ නැහැ. කය නැත්නම් ඒ ස්වභාවයෙන් tempat කරගෙන ඉන්නත් අපි දන්නේ. ඒ නිසා ලස්සන tempat වෙන විදිහ දකින්න අපි වන්නේ. ඉතින් කොච්චර කාලයක් ඇයිද කියලා බලන්න ආරම්භකයේ ඒ ප්‍රශ්න මනපාණේ කරන් ඉස්සෙල්ලා ඊදසි පල්ලංකම් ආපෝජිතා කෙනෙක් කරන්නේ ඒකේ පොත් ඇදීමක් විතරක් කරන්නේ ඉතින් නිතරම කොච්චර සෑහෙන්නේ ඒ වාඩි වෙච්ච සැනල්ලුව කොච්චර වෙලා පවතිනවද මට ඉතිරියව හොල්ලන්න තු ඉන්න පුළුවන් ඒ කියවල ගමන් නැනද සුබලන්ට ඒ ඒ තරම් මොකද තව චිත්තක්ෂණය විනාඩියක් ආසම්පරක් ඉන්න පුළුවන් පහසුම අහරම ඉතින් මේ දේ දැනගන්න අපිට විශේෂයෙන් විදේට සිිතේ සංයෝග නැහැ මම පාඩුවයි සම්බුද්ධද කියලා දැනගන්න මම පාඩුවයි සම්බරවද කියලා දැනගන්න මම පාඩුවයි සහල්වද කියලා දැනගන්න ඉතින් මේවා තමයි අහන ප්‍රශ්නේ ඔය බුදුහාමුදුරනේ අහන්න ප්‍රශ්න නෙවෙයිනේ. හරියට ආමෝද කරන්නේ. එතන ඉතින් බලන්න. එතකොට බුදුහාමුදුරේ දේශනා කරන දේශනාවේ තියෙනවා මේ කාය සංඛාර කියලා જાතිය කාය සංඛාර කියන්නේ නැති කායක නැතුවම බැරි ඒකටම ආවේනික ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණයක් තමයි හුස්ම. නැති කායක නැතුවම බැරි දෙයක්. ඒ නිසා වාඩි වෙලා මොනවත් කරන්නේ අර නැතුවම බැරි දෙයක්. අනිවාර්යෙන් පණ කියලායි. සංහිමි සමනකේ. සංඥාව සහිත මනසක් ඇති කයක අනිවාර්යෙන්ම තේන්න ඕන දෙයක් තමයි කාය සංස්කාරය මනසක්. ඒක හුස්ම. බලන්න කියන්නේ ඒක පෙනී කියලා බුදුරජාණන් වහන්සේ සමන්නාස්සේ කරපියේ සමන්නාස්සේ කල්පනාස්සේ අත්දැකීම තියෙනවා. වෙන මොනම දෙයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. සිත්තික පවත් කරනවා. ඒ නිසා මේ හුස්ම කියලා කියන්නේ ජීවත් වෙන කායක තියෙන අත්‍යන්ත ලක්ෂණය. දැන් කොමායකට මිනිස්සෙක් කියෝ. සුත්තන්ද බලයක්. යාගේ උගුර වැඩ කරනවා හුස්ම වැඩ කරනවා. අනිත් තේරම නැත. ඉන්න දැම්මොත් ගිලෙනවා. හුස්ම කියන්නේ ඒකෙන් තමයි මනස ඉන්නවද අන්තිමට ඒක මැෂින් එකට දැම්මම පස්සේ ඇමරිකාන සමාන ප්‍රාන්ත කියන සෙනසුගේ පණ තියෙනවයි කියලා කියන්නේ ඔළුව තියෙනවා මුලේ වැඩ කරනවා පණ තියෙනවා. සංප්‍රාන්තයක් තියෙනවා. ඔළුව වැඩ කරනවා. ඒක තමයි සුද්ධි වස්තු වැඩ කරනවා නම් පණ තියෙනවා කියලා දෙගොල්ලෝ තාම වාදක. මොකද මේ පණ තියෙන බාහිර තියෙන අත්‍යන්ත ලක්ෂණය. අනිවාර්යයෙන්ම මේ විඤ්ඤාණ කාර්යයේ නම බුදුරජාන් වහන්සේ දෙන්නේ අය ආභෝග කරලා පස්සේ කියන්නේ ඇතුළේ හිතෙන්නට පස්සේ මොනවද තේ නැත්නම් බැරි දෙය තමයි අනුකම්පාව. නමුත් ඒක සූත්‍රමයි. ඒක සිංහති කෙනා විතර පේන්නේ. එහෙම නැත්නම් එහෙම කෙනාට මේක හරියන්නේ නැහැ. ඒ නිසා සතෝ අස සති සතෝ පස සති කියලා ඒකකට පස්සේ ඔක්කොම පේන තේ. මුලවට කයිය බලන්න. අපි මෙතන ඉඳගෙන ඉන්නවා හිටගෙන නෙවෙයි. ඇවිදින්නේ නෙවෙයි. ඉඳගෙන නෙවෙයි. කොයි වෙලාවක හරි කාට හරි මේ පළවෙනි ප්‍රයත්නය කරලා නැත්නම් වාඩි වෙලා ඔබ දැන් ඉඳගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි ඉඳාගෙන නෙවෙයි කියන කටියට සපේන උත්තර කියන්න පුළුවන් නම් හැදිලිවම පේනවා ඒක නා තමන්ගේ කායට ප්‍රේම කරන කෙනෙක් තමන්ගේ කායට ප්‍රේම කරලා හිත කායට අහු වෙලාව ජීවිතේ වටිනාම දෙය කියලා කලකලා ඒක වාර්තා කරන්න තරම් නමුත් වෙනසක් තියෙනවා. යම්කිසි කෙනෙකුට භාවනා වැඩමුළු 60ක් කරලා හරි කමක්. බුද්ධ කාලක ලක්ෂයක් ඉඳලා හරි කමක් නෑ. මම හොඳට පස්සව වාඩි වෙලා. එතන පරිදි ආචිකෙන් පස්සෙ වෙන්න පුළුවන්. මනහල වෙන්න පුළුවන්. වාඩි වෙලා මම මෙන්න මෙන්න ලස්සනට සමපාරව නිදිච්ච ස්වරූපේ වාඩිලා ඉන්නකොට මට මෙන්න මෙහෙමයි. මම දැන් ඇතුලේ තියෙනවා කියලා දැනෙන්නේ කියලා වාර්තාගත කරන්න පුළුවන් නම් ඒක මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන් බවට පෙර නිමිත්තක් කියන්නේ. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් හොඳට ලස්සන වාඩි වෙලා බඩට සම්පිති කරගන්න. මේකට හිත ගියයි කියලා දන්නවනේ. ඒක නට සාතිකයක් දෙන්න පුළුවන්. එයා මුළු ලෝකෙම දන් දෙන්න දන්න කෙනෙක්. හොඳට ලෝකයේ පිළිබඳ අරිලුවක හරි නැගීමක් තියෙනවා නම් උත්තර මෙතන හෝ අරය මෙයා ගැන හෝ අතීතනකට ගැන මේ කය තියෙන්නේ. සීතා හිත පැමිණීමම අධික්ෂණය. මේ මනසට භාවනා කළා නම් තනියම පුළුවන්. මේ ටික තේරුම් කළ දුන්නොත් මම කියනවා මොකක් හුත් කියලා වෙන්න ඕනේ නැහැ කියලා ගන්න. මේ විදිහට කියන දේවල් මොකක්ද කියලා දෙන්න ඕනේ. පත්තමන වාඩි වෙනවා. වාඩි වෙනවා. නැත්නම් සීත සූත්‍රයෙන් වාඩි අන්න ඒක ප්‍රකාශ කරන්න බලන්න. එච්චරයි කියන්නේ. ඒක තමයි කියන්නේ විචීදති කල්ලාකම් අවිචිත්තයි. ඊට පස්සේ ඒක කොයි දේ හිත වුණත් ඇති. අද වෙලා ඉඳගෙන ඉන්නවා දැන් මම යටි පහක බිමෙන්ද තියෙන එක දන්නවා. සිංහීත ඇකලීම දන්නවා. නැත්නම් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ආනාපාන ගැන කොයි එකක් සතිය තියෙන බාහිර ලකුණු. ඒක අතර ප්‍රශ්න ඇති කරගන්නේ. මතකම පේන්න ඕන මේකම තියෙනවා කියලා. බලන්න හිතියෝ බොහෝමිට පේන තියෙන ආනාපාන කියන එක නිකන් නෝම් එකක් ඒක නැත්තම් මධ්‍යස්ථයක් පිට. ඒක හොයන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න පුළුවන් නම් කල්පනා කරලා බලන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව කවුරු වගේ මෙහෙම තමන්ගේ ඥාණයෙන් ඉදී කියලා හිතන්නවත් බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සියල්ල අපහැරලා දාලා මේ ලැබිච්ච චිත්තක්ෂණයකට කියන සංකප්තිය. ඉතින් හොඳට වාර්තිලානේ. ධර්මිනේ විතරක් ඉංගල බැද්දේ. මම දැන් ගන්න ඕනේ. ඒක තමයි ජීවිතේට ලොකුම පින කියලා දැනගන්න ඕනේ. ඒක කාටද කියන්නේ? කියපු දවසේ අර පින සාක්ෂාත් කරන්නේ. ඉතින් අහලා බලන්න මේ මනුස්ස ලෝකේ ඉන්න මොනම මිනිසෙකුටවත් මේ වාසනාව නැති කෙනෙක් ඉන්නවද කියන්නේ. මනුස්සත බඩලාභී වාසනාව කියන්නේ තමයි සංකප්පය කියන්නේ. සත්‍යල වාඩිනවට පස්සේ මගේ හිත ඉඳගෙන තියෙන්නේ ඉඳගෙන ඉන්න කයේ දින හිතගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, පැවිදිුන් නෙවෙයි කියලා දැනගෙන ඒක කාට අපි කියමන ආඩම්බරයක් කරගත්තා නම් එන්න චන සම්පත්තිය දන්නට. ඒකට කියනවා වාසනික සම්පත්තිය. මේක කියනවා උදේකලාව දන්න මනුස්සයයි කියලා. මේකට කියනවා සතුට දන්න මනුස්සයයි. මේකට කියනවා හිත විශ්‍රාම කරන දන්න කෙනෙක්. ඒ නිසා කවුරුහරි දන්නවනම් මේ ලැබਿੱච්ච මනුස්සත්ව ප්‍රත්‍යාවේ අපි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ වර්තමාන හිත ගන්නවා. හිත ගන්නේ පළවෙනිම දොරටුව. පළවෙනිම ඒකක්. පළවෙනිම මංගලාවතරණය තමයි කායක තේන්ත. හොඳට පටල කරලා මුවර කරලා මේ මොන තරම් වාතනාවක්ද භූතේ කතා කෙරුවොත් කතා කරන්නේ කුපලයක්. හිතට පිට හිත පිටට ගිය ගමන් වැඩම. හිත ගන්නේ මේක කවදාකවත් කෙනෙකුට ගැඹුරුව පදිකේ නැහැ කියලා බුදුදහම. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ කියලා දෙනවා. ඒ නිසා අපි අසත්යෙන් ඉන්න හැම වෙලාවෙම බුදුහමරේ ගෞරවෙන්නේ නැහැ. සන්දහම. ධර්මයේ කෙරේ ගෞරවෙන්නේ නැහැ. ධර්ම නැහැ. සංඝයාගේ ගෞරවෙන්නේ නැහැ. සන්දහම නැහැ. තමන්ගේ සීලය පිළිබඳ ගෞරවය සන්තාවක් නැහැ. මොකද අපි කවුරු හරි මොනවාද මේකට ගෙනත් දෙයි කියලා බලන්නේ. මේ මේ ඉඳගෙන ඉන්න බව දැනීමම විශාල පෙරබුවක්. සාල පින පෞෂප්ත්‍ය විතර ස්වෛරි භාවය සාල ඉක්ෂාම්‍ය සාල සුද්ධිකල සතිය ප්‍රමාදය මේ අපි උපත්තින පිටිය අවුරුද්දෙන් යන්නේ ඔබ ජන්ම ලාභ කියලා කට්ටියක් ඉවත් රයිට් එක මේක බුදුජානකේ සඳහන් කරන අපිට මේ මහරයල නලා තියෙන මේ කෙලෙස් ප්‍රවාහය කොච්චරද කියනවා කිසිම කෙනෙකුට හිතෙන්නේ නැති මට කරන්න තියෙන ලොකුම ගෞරවය තමයි මෛත්‍රිය තමයි කරුණා තමයි මම දෙවර පතල වාඩි වෙලා ඒ බව දැනගෙන ඉඳලා ඒක ලොකුම ලොකු පින දෙවියන් සමාදන් නම් කියලා කියන්නේ මන්නේ සමාදන් වෙද්දී මනස කොහොමද දැන් ලෝකෙම දිනාගත්ත කෙනෙක් නම් තමයි මේ ඔළුවට දාලා තියෙන මේ භෞතික සංවර්ධනය කියලා තමයි මේ භෞතිකවාදී අදහස් නිසා අපි අපේ සැකපෙන් පිළිබඳ හොයන්නේ කියලා බැලුවොත් හදිස්සියට මොනවා පටල වෙච්ච විද්‍යාත් මානව විද්‍යාන්ත කවදාවත් ඉන්නේ නැහැ. අද ඒ තරම්ම පටලයි. ඒවා මේ පටලයි. හැම කෙනාම හැම කෙනාම පටලයි. හැබැයි එකක් මේ හැත්තේ හැතේ මම මේක හැන්න වෙලාවේදී මට තේරෙන දේ තමයි ලෝකෙ කොච්චර පටලවාගත්තත් මට මේ සතියට යන්න පුළුවන් පාරවලක් අත සම්මාසත්තක්. මට ඕනේ නම් මට යන්න. දැන් ඒක එකක් තියෙන තහත. මට කියන්න දෙන්න සත්‍ය ධර්ම කියලා කියපු දෙයක් කොල්ලන්න. විවාහතරම් භාවනා කරන්න කමුතිය. අද භාවනා කරන මුළු ලෝකෙම පටලවිලා තියෙනකල කියාපාන්න. මම සිල්ලන්යි මම භාවනා කරනවා මම කරන්න දෙයක් කරනවා මම කරන්න මේ කියන්නේ අඳියාම අනිත් හැම කෙනාටම අභියෝගයක් වෙනවා. මොකද අනිත් ඔක්කොමලා ඉන්නේ භෞතික සම්පත්තිය. ඉතින් ඒ දිනාට මේක දෙයක් දරන්න බැහැ. චේතනයක වඩන්ඩ කියා තමයි. ඒක කීපීලා අඳුලකට හරි අභියෝගයක් ආවා. ඉතලගෙන සුදුම අතුන්නේ ගාල්පති වල. ඒක පව් කරලා තිබ්බා. දැන දැන තිබ්බද කරලා තිබුණා. මේක කිව්වට පස්සේ මට හිතුණා දැන් පුළුවන් තරම් වර්තමාන ජීවිතේ නෝ නැද කාදාත් ඇඟෙන්න දෙන්න. මුලින්ම වෙනවා පේන දේ. දෙවිදන්නේ මේ පිස්සෙත් තියත් එක්ක වගේ පිළි. ඒ බුදුන් තරම් බලන හොද කරා. මේ බුදුන් තරම් බලන ප්‍රතිමත් වෙන. බුදුන් තරම් බලන මේ අර්ථක දුකින් ජීවත් වෙන්න. ඉතින් මුදු මත කරන්න. ඒ නිසා ඒක භාවනාවට පෙරළුවා. ඒ මනසන්ති භාවනාවට පෙරළුවා. කයෙද මෛත්‍රී කරන එකද කයෙද මෛත්‍රී අරහා පමණයි කාය සංඛාරවලට නැදෑමක් ඇති වෙනවා. කයට මෛත්‍රී කෙරුවේ නැත්නම් කායේ තියෙන අදුම ලක්ෂය නයිසර්ගික ලක්ෂණය අත්වකට ප්‍රදේශ මුක්ලි ඒ මොකද කණේටි කායක නැතිවම බැරි ලක්ෂණය තමයි අත්වකට ඒක පුදුමන අපි යෝජනා කරන්නේ කාය සංස්කාරවලට අත්වකට ඒක සමහරට හරි මුදුස්ම ගන්න මේ උත්නේ හිතනවා කියන එක මයයට හිත ආවා කියන එකට අයිතිත් ඇවිත් ආනපාන නොපෙනී ඉඳී. සිල්ලි නැකලින් පෙරට ඉඳී. මරදනේ ඉඳී. තායිත් හිත ඇවිත් තියෙන කියන්නේ බාහනා පටන් ගන්නවා. ඒක කාට හරි පේනවනම් මේ අනිත්‍යන්ත පේකී මාර්ගයේ සිදෙන උත්සන්ත හිත ගියයි කියලා කියන්නේ එයා මධ්‍යස්ථ විච්ච වෙනතන් උපේක්ෂාමරිත විචල චිත්ත වෙයි. නොමිලේ ලැබෙන අරමුණ තමයි ඒ නිසා ඊට පස්සේ අර තියෙන්නේ පස්සට නැකන් සම්පෙන්න ඊට පස්සේ කොහේ හිත පිට ගියා මට දැන් දිනවල නතර කරන්න දැනුණා මට දැන් ക്ഷേම භූමියක් වෙනවා නැත්නම් සම්තරේ නැතර වුණාද ക്ഷേම භූමිය දා ඒ නිසා හිත පිට යන එක නතර කරන්න යන්න එපා පිළිගිය හැම වෙලාවෙදීම මගේ හිත දිනවල යන්න ඕනේ තැන අරමුණ නිමිත්ත ගමන් දන්නවද කියන එක පරීක්ෂා කරන්න ඒක හරියට උපමාවකට කියන්න දෙන්නේ නියෝගේ කුඩෝ තියෙන විලාසක මේකේ ගිනිගත්ත අපි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්නම් ගිනිගත්ත වෙලාව දීලා නොතරෙන්න ඕන දැන දන්නේ නැත්නම් අපි ඔක්කොම කල්පනා ඒ නිසා අපි ෆයිරින් කරලා තියෙනවා කරලා කියන්න ඕනේ මදිච්චි ගින් ගන්න පුළුවන් ඒක උනොත් ඉතින් මෙතෙන් ඔක්කොම එකතු වෙන්නේ එකතුලා ගණන් කරනවා දෙන්නේ කරන කරපස්සේ කියනවා in an unlikely situation if there is a crash landing එතන මේ පැත්තේ දොරවල්ගෙන ඔය කයින්ද කියලා ඒක නිකන් අසුබ ලකුණක්. කියන්නේ නිකන් අසුබ ලකුණක් ඒක. විශ්ියත් මොහොතක නෑ. මධ්‍යත් ඒ නිදුරු නිවයි පයින් කියලා. උදේ කියන ඒ වෙනාවට හැබැයි ඔක්සිජන් මාත්‍යක් තියෙයි. දරුවට ඔක්සිජන් මාත්‍යික දාන්න යන්නේ ඉතල ඔබ දාගන්න. ඉතල තිබුණේ දරුවට ඉඳ දැන් කියන්නේ දැන් මේ කියන උත්පාදනය ඉතල උඹේක දාගෙන අරක බලපන්. ඒක ඉතින් ආත්මහත් බලන්න ඉන්නවා. දැන් ඒක සතිය උගන්නනට විශාල ලකුණකට පෙන්නනවා. ගෑස් මාස් වෙන වචන. ඉතල උඹේක දාගන්න ඊට පස්සේ අනිත් උදව් කරපන්. ස්ථානීයකට නම් පරිජාලීදී ඉන්නවා. දැන් අපි මේ ආගමක් ධර්මයේ අනුන්ට උපස්ථාන කිරීම දා අනුන්ට උදව් කිරීම කියන එකක් පටන් අරගෙන අනුන්ට දාන්න උත්සාහ කරන තමයි මට වෙන්නේ. මහා කරුණාව විතරලා තියෙන මහා ප්‍රඥාව යටතේ. මේක ගන්නට හරි හරි මොකද මහා කරුණාව හරිම සෙනෙහස ජනකයි නැත්නම් පෝජාවසයිත හරි ආසයි. අනුමත යාගේ කීටි කියලා කියලා ඉන්න ගන්න පරිස්සස් කරගෙන ඉන්න හරිම අසාවක් තියෙනවා. ඒක අම්බ නිවන් දැකලා ඉන්නකොට අයියෝ ඒක හරි අවුත් වැඩේ. මම විතරක් තනියම නිවන් දැකලා බෑ කට්ටියත් එක්ක යන්න ඕනේ. ඒ නිසා හදිසියක් වෙනකොට කොහොමද යන්න ඕන කියලා දැනගන්න එකයි. පිටල තනන්නේ ගැස්මාත් එක දාගෙන තමයි දෙවෙනි එකකට දාන්න ඕන කියලා කියන එක. ඒක ප්ලේන් එකේ කියන නිසා සුද්දා කියන නිසා මේකක් කියන්නේ ටිකක් තියෙනවා. මුහත්තම් ගන්න. මුහත්තම් ගන්න ගන්න මේ අම්මට යන්නක් කලින් ඉන්නට දුරුදු යන්නක් කලින් ඉන්නට දරුවන් යන්නක් කලින් ඉන්නට තියෙන කිසිම අපේ හාමුදුරු ටිකට කොතන වැරදිලා තියෙන. ඒගොල්ලෝ අනුන්ට නිවන් දක්වනවා. ඒගොල්ලෝ හිතනවා මේ හරක් දක්වනවා කියලා දක්වන්න පුළුවන්. දැන් හැස්ටෑග් හිත දක්වන්න පුළුවන් ඉතල උඹල නියම් දැකපන්. ඒක හරි සත්‍යයෙන්මදී හරි සත්‍යප්‍රේමී සංඥාන්තර කීකනමත් මේ වැඩමිට ආවතයි. දැන් ඕනම දැනකට ගියාම සංජාත භාවනා කරන්නේ ඉන්ද විතරයි භාවනා කරන්නේ. ඒක නිසා පන්සලේ අමුතුරුවන්ද නිවිය ගිහිල්ලා භාවනා කරනවා. ඒක විශාල හාස්‍යයක් පිළිගත්තේ ඒ වුණා තමයි මේ සංඥා නේද නිහතමානී වේම අපි ඉගෙන ගන්නවා නම් ඉතිරිය තමයි අපි ඉස්සර වෙලා තමන්ගේ වැඩේ කරගෙන අනුන්ගේ වැඩේ කරන ලොකු බොහෝම ලක්ෂණත කතෝලික ආගමේ අවස්ථා හතරකින් වැටෙනකින් ඇක්සෙල්ව පෙන්ලා දීලා තියෙනවා. මොකද ප්‍රමාදන කඩ පටන් ගන්නතර වාස්තිය අනුතිරිය කියනවා. ඒකේ ලකුණු පාශයක් සිද්ධාගමේ පේන හැටි තේනස්තර තේන තේන වාක්‍යනේ දෙවිලක් තමයි කියලා තියෙනවා සිද්ධාර්ථම ඒ පාඩම් ටික දැන් අරගෙන අනුන්ට දිවන් දක්වන්න තැකී පැහැදී ඉන්නවා තමයි කමකට. ඒක එතකොට කපටි පස්තර ලැබුණ ඉස්සරහට දාලා ගොන ඉස්සරහට දාපු කතාවක් තියෙනවා. අන්න මොනේ යන්න ගොන ඉස්සර වෙන්න බෑ. විපෝද කාත් වෙන්න බෑ දැන් වෙලා තියෙන කාත් විපෝද හොෝ. ඒක එතකොට ගොනාට විරස් කියන්නේ ඒවට ෆෝවර්ඩ් එක විතරයි කියන්නේ. ඒ නිසා මේ වැඩේ මම දැන් මෙතන. මේක දන්නවා. කොහොමද දන්නේ? මම ඉඳගෙන ඉන්නේ. හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි. අන්තිමින් නෙවෙයි කියලා කොහොමද කාට හරි කපෙලා කියන්නේ. මේක තමයි මම කරන්නේ. ඒක තමයි ආනපානවත් එක්ක ඇවිල්ලා නැහැ. මම දන්නවා. මේ හිරින්ද භාවය තරම් දා. ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට මේ පරිවෘත්ති ක්‍රියා හුස්ම ගැනීම පිම්බීම එහෙම නැත්නම් මේ කයේ බර දැනෙන වගේ දේවල් තේින්න ඉඩතියි. ඒ මොකද දැන් හිත ඇතුළත් නැමෙක. මේකට ඉන්සයිට් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එහෙම නැත්නම් හිත හැම වෙලාවෙම එළිය. එළියට යන්න ප්‍රධානම දේ තමයි ඇත්තේ. ඇත්තේ කරගෙන ඉන්න කිසිම වෙලාවක හිත ඇතුළට ගන්න බෑ. හිත උදෝජන්නාන්සේ කියලා දෙනවා. කොළුවන් නම් මේකට කය කන්ටැක්ට් කරගන්න. සම්පූර්ණ සැහැල්ලු කරගන්නා වගේ මේ ඉන්ද්‍රයන්ගේ එන තන දිව නාසය කියන මේ හතරම ක්‍රියා නොකරන මට්ටමට පස් කරන්නේ. ඒක මේ සීල ශික්ෂා මේක කියන්නේ සමාධි ශික්ෂා. අපි සීලේදී කියන්නේ මම සතුන් නොවනන්න ප්‍රතිඥාවක් වෙනවා. කොරකම නොවනන්න ප්‍රතිඥාවක්. සාමිච්ඡය නොත්තාලේ නොකරන ප්‍රතිඥාවක් වෙනවා. කොරු කියලා නිත්තම් කරපු පරිවර්තනක් නොකරන ප්‍රතිචාර දෙන්න. ඒක කියන්නේ විරමණ සීලය කියලා කියන්නේ. මානසිකවතා බේර. අභිනදා බේර. අත්‍යත්මදා බේර. මේ විදිහට කෙරුවට පස්සේ කෙනෙකුට යෝජනා කරන බෑ ඇහින් රූප බලන්නේ නැති වෙන්න යෝජනාවක් කරපන්. එහෙම නැත්නම් ප්‍රතිචාරයක් දෙන්න. ඒකට තාකිනවා අද්දික බලන්න. ඉතින් කොහොමද පිටක් තියෙනවා පැතිරුම් නැත්නම් බුදුන් බයයි. ඉතකේ තොමරක පැතිරුම් බයයි. මේ අනික දෙවිගෙදට ගියා. එදාට දෙකයි මම ගියෝ මම අයියෙන් ගෑගුවා. ඉන්දියාවට පස්සේ මේ පරිණත සක්මන් භාවනා කරලා දසසකට ආවිලාදී එක මේ මරණ චෝදනාව වගේ සංගාතෝණී වෙච්ච විකාරයක් කතා කරලා කියනවා මේක යන්නම නැතුව බැලුවාට මට මේ වෙච්චදී මම මේ කියන්නේ උඹන්තලයිලා මහා ලෝකෝට උදාහරණයක් වහන්සේ වටහත් කරන හොඳයි පාරකමත් ඇස්සේ වාගෙන දැන් භාවනා කරන්න කියනවා. බුද්ධද ස්වාමීන් වහන්සේ මරෝකියුවයි අපි ඒකාන්ත මරණ එකයි විතරයි කල්පනා වෙන්නේ ඇස්සේ වුණා පුළුවන්. ඒක ලැබුවට පස්සේ නම් මොනම භාවනාවක් කරන්න තුල බුද දානවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා කියන උගන්වන ඇත්ත තමයි. සිල් රකින්න, භාවනා කරන්න උත්සාහ කරන්න බෑ. අපි කොහොමද කරන්නේ? අපි ඇස් දෙක වැහුවට පස්සේ මොනවද අපිට පේන්නේ? ඊමන්දිවට ඒ වෙනුවට උවහන්සේ දැවිලා ධක්මං කරන්න කිව්වා. මොකද ඒ සැකයක් තිබුණා. ඒ ගිහිල්ලා මේ වම්පය පොළවේ තියෙනකොට වම්පලයට දැනෙන බර දැනෙනකොට මට ඒ ප්‍රශ්න සත්‍යෙත් හිටියනේ. වම්පය පොළවේ තියෙනක වම්පය බර දැනෙනවා. ඊට පස්සේ ඒක දකුණු පැයට යනකොට මේ බර යනවත් එක්කම ඉන්නේ හිත දුක නැති නිසා දැන් හතියෙම දකුණු පායට ගියා. ආයෙත් වම් පායට ගියා. පියවර හතරයි ස්වාමීන් වහන්සේට පුළුවන් වුණේ. මට තේරෙනවා භාවනා කරන්න පුළුවන් කියලා. ඇති වෙච්ච සතුට නිසා මම භාවනා කරලා. මට වාදර කියන්න හිතුවා. මම ඒකයි මේ කියන්නේ. අච්චිව ආගන්න අදාවත් කරන්න. ඉඳගෙන අදාවත් කරන්න. ඒ නිසා ලෝකෙ කීයේ කී දෙනෙකුටද වැය වෙනකොට බය වෙන්නේ. සියයෙන් කීයේ කී දෙනෙකුට ඇස් එක වහකුවක් බය ඉන්නේ නැති. සියයෙන් කීයෙන් කී දෙනෙකුට ලෙඩ වෙනකොට බය ඉන්නේ නැති. සියයෙන් කී දෙනාට මරණය වෙනකොට බය ඉන්නේ නැති. ඇස් එක වහනවා කියන එකම විශාල කීයක්. ඒකට අපි කියනවා බුදු පිළිමයට ආගන් සම්පන්නපත්තු කරන්න. ඒකද හිත සහ කරන්න. සහ කරන හිතන් ගන්නේ මෙතන ඉන්න කට්ටිය මොන මොකද නාව කට්ටිය නෙවෙයි. මොන මොකද නාව කට්ටිය. මා තිත කරන නාව කට්ටිය නෙවෙයි. කියලා ඇස් එක වහගන්න පුළුවන් නම් ඒක හර ලෝකේ දීලා දාන එක විශාල ඉදිරියට. මේ සද්ද නැත්නම් කරන්නේ. එහෙම නැත්නම් එන සද්ද වලට අනුකම්ප වෙනවා. ඒක මම තාමත් එක නනුවේ ওই තියෙන සද්දනේ. ඊට පස්සේ ගඳ සහරස. ඒක සාමාන්‍ය කල්ප කරන්නේ. නායකා දිවකට කරන අඩු. ඉති කය. මේ කරපන් හරිම කරන් කුරුදි ගන්න තමයි හට නැමියන් මෙහට නැමියන් කියලා දිග්ගටෝ තොඩ. ඉදහනක්. ඒක පටන් ගන්නකොට විනාඩි 10ක් විතර හයියන්න බැරි වෙන විදිහට වාඩි වෙනවා. වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න අය එයා විසින් පවත්වාගෙන යනවා. කායට ඇඟිලි ගන්න යනවා. එතකොට විතරයි ඔය ආනපන වගේ එකක් තේින්න පටන් ගන්න. අනිත් නැතුව මේ රූප පිළිපෙහි ශබ්ද ඇහි එහි කය වේදනා දැරි දැනි අසම්බරව අර වගේ විකාර රූප වෙන කෙනෙකුට ආනපන වගේ දෙයක් යනවා. එනිසා යම් වෙලාවක කායත හිත යොදලා එතන අභෝග කරගෙන ගත්ත කායත ආනාපාන හිත ගියා කියන්නේම දිවිවම ගිය ආත්ම කරු කියනවා. ප්‍රධානත් මේනත් එකක් වෙනවා. ආනාපාන සතියට හිතේ ගියන පස්සේ ආනාපාන සතිය ජයග්‍රහණය තනියමගේ හිත ගියා කියලා කමට දෙවටුණා නම් සිංහීත කතපුඤ්ඤතා කියලා හිතනවා. මේ ඔක්කොම දෙන්නේ ගත වෙන අනුකූල ගත වෙන ශුන්‍ය ගත වෙන අත්‍යලක් වහගෙන කරගෙන ඉඳී තානාපාණි කි නැත්නම් බලාපොරොත්තු සුම් කර ගන්න ඕනේ මේ ආත්ම උත්සාහ ගන්න පුළුවන් මේ ආත්මේ පෙළපෙන උදව් කරන්නේ ඒක නිසා පොඩි ළමයින්ට ගිහිලි වෙලා ඉඳගෙන සතිය පිටවන්න ගියාම කියන්නේ මේ බාහන කරන්න කියන්නේ අන්න බාහන සතිය කරන්න කියන්නේ පරියන්ක කියන්නේ ඉඳගෙන ඉඳගෙන බාධා ගන්න කියන්නේ ඒකත් කතා කරලා තියෙනවා අන්න මේ විදිහට ආනපාන තියෙනවා. ඉතින් ඒකවල දැනගන්න ඕන කොච්චර පිනක් තියෙනවද කෙනෙකුට ඔයෙතම විච්චාවට වැදුනේ ආවට වෙන්න පන්තරට නොවි ඉන්න තරම් පිනක් තියෙනවා. මම දැකලා නැහැ මගේ අවුරුදු 40 නේ. කිසිම කෙනෙක් මේ වගේ අමනාපානයේ වැටුණාට සතුටු වෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ මට අකහම්බුනේ මේක හම්බුනේ අමනාපාන යාපුර නිකන් උලම් මේකකින් දැක්කලා කියලා දැන් දැන් දැන් මොකද්ද කරන්නේ කියලා හරි දාතර සම්මුතිය එකක්. ලබාගත් ආනපානෙ වතු වෙනවා. මාතද සතු වෙන්න පුළුවන් නම් මට ඉඳ ගන්න පුළුවන් ඉඳගෙන සතු වෙන්න පුළුවන් ඊට පස්සේ මේ ඉදී ඇතින හුස්ම එකක් දැක්කා එන්න තකිටියක් මොන තරම් ඒ චිත්තක්ෂණය පිළිසිඳ ඒකන සතු වෙන්නේ නැතුව කොහෙද චිත්තක්ෂණ දෙකක් ලැබෙන්නේ ඒක සතු වෙන්නේ නැතුව නැති කොහෙද සංකජන්නේකට යන්නේ ඒ නිසා ඒ නිසා ආපු අම්ම කෙනෙක්ගෙන් මම අහුවා නාරදින් ආපු අම්ම කෙනෙක්ගෙන් අම්ම ගොඩක් කවුද භාවනා කරන්නේ? කවුද පාස්? ඉතනන්ට ඉහකට බුරියෙන් පල්ලයට විතරද? හොඳට නෑ. ඥාන දෙන ඔක්කොම ගැටි ඉච්චා. උඹලේ මේ විගාවාත්ම ලොකු බත්තලියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයට මොකුත් නැහැ. මේ ආත්මේ ඉජාක පොඩකට ලබනාත්ම බුරියාන කියලා අමතෝ කියේ. වැද්දගෙන ඉජාක හඳනවා. ඒ පිටේ ඒකල කියන සමේකක් වළඳන කරනකොට තමයි ඒ ලබනාත්මේ මුණ පේන්නේ නැති දෛත්‍යගේ බුරියාන එකක් හම්බෙන්නේ. නිකන් හරි යවුවොත් එහෙම දාන කිල්ල දැන් ගියාත්ම දෙන්නන්නේ වැම්පල දෙන්නා ඊට පස්සේ මහා භාවනාවක් වෙනකොට දැන් මෙතන දානයක් තියෙන අන්තර දානයක් තියෙන දාන කතා යනවා ඉතින් එහෙම මම කෙනෙක්ගේ මම ඉතින් දාන්නේ භාවනා කරන වෙලෙක කරන්නේ කවුතු ඥාන්තර උදෝ ගන්න ඒක එකකට උත්තර දෙන්න ඉතින් මම ගොඩක් ඔබ මැරෙලට පස්සේ ගෙලින් යන්නේ යනවා ඉල්ලපු ඔක්කොම හම්බුණා. බල එක එකක් බංගා කරගෙන දැන් අමරත් කිව්වා අහන්නේ නැත්නම් කොහෙන්ද මේ දේවදූතයෝ දැක්කේ දැන් අහනවා නිකන් වාට කියලා නැද්ද කියලා පස්සේ ප්‍රශ්නකුත් අහනවා. නෑ ඇවිල්ලක් තියෙන්නේ. එක එකක් දහන ගන්න. ඒක නම් කොයි අපි ඕගොල්ලන්ගේ අවුරුදු 40ක් බත් කාලා තියෙනවා. ඕගොල්ලන්ට හබ්බමල් රේනෝ දාන මොකක්ද දෙයක් දීලා නේද? එක එකක් දාන. ඒකෝද කාමදෙනක් තියෙනවා. තියන්තන් ඒ නඩේම අපායට ගියාට පස්සේ අම්මට පුළුවන් අනුගානේ කැමරා දුරන චෙක් කෑන් කරලා පොඩ්ඩක් කතා කරනවා. මොකද කරලා තියෙන්නේ? අනේ අම්මා කියන්නකෝ. කරගන්න අනේ ගොහන් නාට මට උත්තර කියන්න තේරෙන්නේ නැහැ. මම කරගෙන නැති නිසා මම කිව්වේ. මොකක් ප්‍රශ්නයක් නැහැ. මගේ කතාන්නේ අම්මයි කතාන්නේ. මට අපේ ගහන් පස්සෙන් අහන්න කිව්ව ස්වාමීන් වහන්සේ දවසකට මලක් කිවින තරම් එක උස්මක් කීයෙන් ගන්න දෙන්නේ. ඒකත් බැරි නම් ඒකත් බැරි නම් මොන කැඳිරිල්ලක්ද අපි සම්පූර්ණ කරන්න කියලා හිතනවා. අවශ්‍ය කරන මේ මලක්ෂණය තමයි එක උෂ්ණකක් සිහියෙන් ගන්න මට බෑ. නෑ කියනවා නම් මොන තරම් 18 පාසකට ඉහිදී කියන මරණ දඬුවම් විදිහේ જાතියක් මේකත් බෑ කියන්නේ. ඒක පුළුවන් වෙලා ඒක සබහක් කියන්න පුළුවන් නම් මොන තරම් ශක්තියක්ද කියලා බලන්න. එක හුස්ම දවසකට එක හුස්මක් සතිය ගන්න පුළුවන් කියන එක තමයි විදිහට අනුගමන ඒ හුස්මේදී අපි ලෝකයන් එක කරන්නේ. ඒ හුස්මේදී අපි මුළු ලෝකෙම දන් දීලා මේක මේ අත් ඔක්කොම ලැබලා තියෙනවා. මේකට සතුට වෙන කෙනෙක් නැහැ. ඒකේ නඩ කියන දෙකක් බැරි වුණා නම් දෙකක් කරන්න ඕන. තුනක් බැරි වුණා නම් හතරක් බැරි වෙනවා කියලා. ලබපු එක පිළිබඳ සතුට වෙන්නේ නැතුව ඒක තමයි අපේ ජීවිතයේ සමාදන් වෙන ධර්මයක්. අපි අකුසල සමාදානෙ දන්නේ. දැන් හිතනකොහම මේක සීකත්තරකට සීකත්තරකට ඇවිල්ලා. ඔන්නේ කරපු උත්තර කුසලේ. කුසල සමාදාන. මේක මොකද ඉතින් හුස්ම දැක්කයි ඉතින් හුලන්නේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකේ දෙයක් නැහැ. මොනවදෝ බලාපොරොත්තු වෙනවා. වාඩි වුණා, මම කිව්වා වාඩි වුණා, මම ඇලි වාඩි වුණා, මට හුස්ම දෙකලා. දුරාුණා, හුස්ම දැක්කා. මේක දෙන හුස්ම කියලා Taman ජීවිත කරපු ලොකුම පින්කම් වගේ. මේක වාර්තා කරන්න ගන්න දවසේ ඉන්න පන්සිංශන් කියනවා භාවනා කරන සීලපණ කියලා. හරිදී කරලා හරිදී හරි හිතිට වාර්තා කරන්න පුළුවන් නම් එයා තමන්ගේම කුසල සමාදන් වෙනවා. ඒක නිසා අපි ළඟ තියෙන හොඳ අපි ළඟ තියෙන පින් අපි ළඟ තියෙන ලක්ෂණ අපි දන්නේ. ලැබිච්ච මනසත් බඳාවේ ලැබිච්ච දුෝත්පාදකය ලැබිච්ච ශන සම්පත්‍ය තිබිලා මුලවිච්ච එකක් දැන ඉස්තරෝමද ඒක මේ වගේ භාවනාවකදී අපි මහා ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන කියන්නේ මේක විනාශ පිනක් තියෙනවා. ඒක හොඳ උත්ප්‍රේරණය කරලා දෙනකොට වාඩිලා බලන්න. වාඩි වෙලා ඉන්න කේස් නැති. දෙකේ නැත්නම් සමාදාන තියෙනවා. ඉතින් වාඩි වෙලා ඉන්නකොට කොයි වෙලාවක හෝ හිත මේ අත්‍යන්ත ලක්ෂණයට නැත්නම් මේ නයිසර්ගික ලක්ෂණයට නැත්නම් මේ කාය සංස්කාරයට පිටියක්. ඊයානම් ඒක ආඩම්බරේ වාර්තා කරන්න පුළුවන්. එහෙනම් යාට ඉදිරි ගමන තැහැ. ඉන්න පෙර මේකට මෙතන හොඳයි. එහෙනම් නැත්නම් සුබ නිමිත්ත පහලයක් තියෙනවා. ලැබිච්ච නැති කෙනෙක් නන්නේ. දැන් තියෙනවා මේක වාර්තා කරන්න අවශ්‍ය තියෙනවා. ඊගාට මොකද කරන්න ඕන කියලා. එහෙම නැත්නම් මේක දෙක තුනක් කරගන්න ඕනේ කියලා අහනවා මේ දීපේකවත් අගය කරන්න ගන්න. ඒ නිසා මේ පිට වැඩ කරලා බෑ හොඳටව ප්‍රකාශ කරන්න උසාවිය නිත්‍ය ඉෂ්ට වෙලා බෑ නිත්‍යක් ඉෂ්ට වෙච්ච බව උසාවිය සම්බන්ධතාවට තියෙනවා මේ තමයි අපිට යුක්ති ඉෂ්ට වුණා බුදුරන්දු අපිට යුක්ති ඉෂ්ට වුණා ධර්මී අපිට යුක්ති ඉෂ්ට වුණා සංජාය අපිට යුක්ති ඉෂ්ට වුණා මගේ තී ඒක මම අගය කරන්නේ නැත්තම් ඒක අපට නිකන් එහෙට උලක් වටනවා එහෙම නැත්නම් බුදුට කට්ටක් කියලා වගේ ජීවිතයටපත් ඒ නිසා අපි නිතරම මේ කරගත්ත ටික පිළිබඳ සතුට වෙනවා නම් උපයාගත්ත චිත්තක්ෂණය උපයාගත්ත ආනාපාන උපයාගත්ත සතිය අරසා කිරීම පිළිබඳව අපිට ගොඩක් කතා කරා. හැබැයි උපයාගත්ත බවට අපි සතුටු කරලා දී අපි සරලම් වෙනවා. අපි ජීව පිළිපද බණීනවා. අපි චිත්ත සතියට ගත්ත බව, පයර ගත්ත බව, ආනාපාන ගත්ත බව ආඩම්බර විචාරුව මම කියන්නේ මාන්නික නෙවෙයි. ඒක භාෂිත කරන්න පුළුවන් කියලා මට සාකච්ඡා. නැත්නම් සංහන්දික්කවේ අසම්පජානත මුත්තසල්ති ආනාපාන සත්‍යමාදී කරන්නේ මොකද සතියක් ඇති. මොකට වෙච්චි සතියක් ඇති සම්පජාන්නේ නැති කියලා ආනන්ද සදාපත් මේ මම ආනාපාන සත්‍ය රෙකමන්ඩ් කරන්නේ. මොකද එයා දන්නේ මෙච්චර ලස්සන දෙයක් හමුණාද ඒක අගේ කරන්නේ නැහැ. ඒක සතියේ තිබුණ බෑ සම්පජාන්නේ. ඒක අගේ කරන්නේ ඒ නිසා කවදා හෝ අපට මුස්ලිම් මිනිස්සු කවුන කතෝලික මිනිස්සු කවුන වෙන ආගමක තියෙන සමාන ප්‍රසාරම්බරේ කියන්න පුළුවන්. ජීවිතේ එක දවසක් හරි අසල වාඩි වෙලා තියෙන කොහොම සමීපයක් තියෙන. ඒ මනසත් ප්‍රතිලාභී කියන එකට දැන් තේරෙනවා. ඒක ලොකු ලාභයක්. ඒක මෙන්න මුස්ලිම් හිත දාන්න පුළුවන් කියලා කියන ජීවිතේ ලැබෙන නැවත නැවත ලැබෙන මට හිත කියන්නේ මේක සම් බලدارී දෙවියන් දරගෙන ලැබිච්ච ලොකුම සම්පත්තිය ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මම කියන්නේ කාටවත් ගත යුතුයි කියලා නම් අරගෙන තියෙනවා. අපිට මේ විලාන්නේ මෙන්න මෙච්චරයි. මෙච්චරද කියනවා. අන්තිමත් වෙන රතියේ ඉන්න කිසිම චිත්තක්ෂණයක චිත්තාවේග සහනය බැරි දරුනේ. ඒක පින්නන්න පුළුවන් අස්වාභාවික. කිසිම කාලයක් ගත වෙන්නේ කරනකොටම තේරෙනවා. අනිකුත් සියලුම කුසල් කාර්ය කරනවා. චන්දුන දැසේ ආනන්ද ලැබෙන බල. සීලයක් කරලා ආනන්ද කරන්නේ එමුනේ ලහතනකට මට ඉහළ උදම්කටම කාපියක් ආවිලා ඔන්න වාදයන් කොතනද. හැබැයි මේ තේන එක ප්‍රකාශ කරන්න බැරි නම් ආනන්ද. එනිසා අපි ඕනම කෙනෙකුට සර්වඥාන්ත දීව වණීලේ තව කෙනෙකුට දෙන්න ශක්තිය තියෙනවා. මොකද අපි එක චිත්තක්ෂණ කරිමෙල ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට ඒක සැකයි කාටද දෙන්න මොකද මේ පෙද බුදුහාමුදුරුවෝ කියන සැකයි. මොන පණ විචතර දෙයක් වෙයිද කියන සැකයි. ඉතින් ඒ තාක්කල් අපි කරන්නේ ලැබිච්ච එක සැකේටම ඒක ඒක ස්වභාවිකයි. ඒක මේ චිත්තල මතලා කරන දෙයක් නෙවෙයි. මේ සූත්‍ර දේශනා කරන්නේ අන්න ඒක නේද? ඒක නිසා කාට හරි ජීවිතය අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් මොකද වාඩිච්ච ඉලාකම වාඩිලා ඉන්නේ සැපේ ඉඳලා තියෙනවා ඒක ස්වභාවිකව මට මුස්ම දැකලා තියෙනවා ඒකෙන් මට ලොකු ආඩම්බරයක් තියෙනවා ලොකු පිනක් තියෙනවා ලොකු සමාදානයක් තියෙනවා මෙච්චරයි අපිට කෙනෙකුට කියලා දෙන්නේ අපේ දරුවන්ට දෙන්න ඕන දෑවැද්ද විතරයි සසල්ලතියට දෙන්න ඕන දෑවැද්ද මෙච්චරයි අපේ අම්මට තාත්තට උගන්වන්න ඕන දෙ මෙච්චරයි මේ දේ නැතුව අපි මොනවද මේ කරන්නේ අපි මොනවද දෙන්න හදන්නේ අපි මොනවද දෙමව්පියන් කියලා සලකන්නේ තියෙන්නේ ආමිෂය. ඒ කාටද තේරෙනවනම් අන්‍යෝන්‍ය විච්ඡේ ලාභ සත්කාර ධර්මාන දිලකෝ අන්‍යෝන්‍ය නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා අර සත්කාර සිලෝකට යනවනම් ඒ පාන්තිම නිවන සුදුසුයි. ඉත පිට පාරක්. ඒක ඒ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා. ඒ තමයි පුළුවන් අපි මේ පොඩ්ඩක් භාවනා කරලා ඒක තියෙන දේ අපි සාක්ෂාත් කරගන්න තීරණ අරගෙන මොකක් ආකාරي කියලා දෙන්නේ මේක බලවි ජම්ම ලාභයක් චුට්ටක් වාඩි වෙලා බුද්ධ මේ දුවන්නේ වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්න එකේ සැපේ ඉඳගෙන ඉන්න මේ හුස්මේ සැපේ කතා කරගන්න පුළුවන් බව දන්නවනම් අපිට ඒ කනවත්යෙන් බෙදා හදා ගන්න දෙයක් තියෙනවා. එහෙන් බෙදා හදා ගන්න අපිටම කියලා දෙන අපිටම හුස්ම අපිට ඔබ බැරි ලක්ෂණ දෙකකට හුස්ම දෙකකට ඉඳනාලි දෙකකට මේක දිගට පවත් ගන්න. ඒකත් හදිස්සිය බලාපොරොත්තු වෙන්න එපා. කරන්න කරන්න කරන්න ඉදීම Java කරා. ඉදීම කස්කයි. හොඳට මතක තියාගන්න අපි ඉස්සල්ලාම ඉස්කෝලේ ගිහිල්ලා අයන්න කියන්න ඉගෙන ගත්තා. අපිට ඒක විශාල අභියෝගයක්. අපි අමාරු. අමාරුයි. ගුරු වාචාවෙන් අයන්න උගන්න දෙපයි කියලා කියනවා අමාත්‍ය සංකල්පන කියලා කයන්නේ පටන් ගන්නවා. ගුරු වාචාවේ ප්‍රතිමාලා පටන් ගන්නේ කක ගදගත් අයන දානවා අයන දානවා අවමන කල්ලි අභාග්‍ය හැම එකටම අයන්නේ ඉන්න පටන් අරගෙන අන්තිර කියන්නත් ගියා අකුරු ගොඩක් තියෙනවානේ මුන්නාසයි කයන නියන්නේ පාස්සේ කොහේ අඳින්න දෙන්නේ මේකෙන් තමයි කරන්නේ අපි උගන්න්නේ අයන අත්පොත්ය අයන්නේ කතරක් දාත අපි දෙක්ක ලොකු අභියෝගයක් දැන් අපි අගය කරනවා ඒක අපි දැන් තුන්චි කාලේ වැලි තීන්දේ නීලා හරි එක්කත් පුරේ අයන්න පුරුදු කරපු දවසේ අපිට ඇතිවෙච්ච සතුට මොකද දෙන්නේ? අපිට පුළුවන් වචන කියවන්න, අපිට පුළුවන් ෆිලොසොෆි කියවන්න. අයන්නේ නිවැරදි පටන් ගන්න. කවදා හෝ එදා අපිට සතුට මතක තියෙනවනම් අදාළ කොච්චර සතුට වෙයිද? අපිට අයන දකින්නකොටම අයන ශබ්දෙත් ඇහෙනවා වචනත් තියෙනවා. ඒක අමතක කරමු. ඒක තමයි වැඩි වෙන්න වෙන්න අපිට. අපිට පුංචි කාර්යයේ සත පහක් හමු ගන්න කොච්චර වටිනකමක් තියෙනවා. ඉතිස්සෝල යන කාලේ ගල් කුඩක්ක් තුනයි පැන්දලක්ක් වමයි. පැන්දලක්කට පහළයි එකයි පහළ පාංගිලියක් තුනයි. මේ කාලේ අවුරුද්දට අපේ අයියලා කරා හිටලා අපිට නාගි අවුරුද්දක් අතර දෙනවා මේ 32 33 34 තියෙනවා. ඉතින් ඉති රජකම අත බලන්න ලක්ෂ 34ක් හම්බුනාට ලැබෙන විදිහට මොකද තරම් මෙච්ච හිලා විදිහට මොනවද උනත් නැහැ අපිට අර පුංචි කාලේ අපිට අර පුංචි දෙයකින් අපි සතුටු වෙන්න ගතිය අපි ඉන්නේ කියන කියලා අපි නැවතත් ගන්නවා කරන දෙයක් සූක්ෂමකී සතුටු ඉඳගෙන ඉන්න එකේ සතුටු ඒකෝද අපි කොයි වෙලාවෙත් සතුටු දුරට දුරට එනවා අපි ඉක්ුවක් දෙන්න කරන්නේ යකර යම් කරන නිසා සුබක් කරන නිසා ඉඳගෙන උත්සාහ බලන්න එන්නේ මේ වගේ කතාවක් කරන්නේ කන්නේ තියෙන්නේ හොඳයි සතුටු වෙන්නේ. මොකක්ද මේ ලද්දා උදාහරණෙ පුතින් බුද්ධමගන. මේ ලකුණාව මේ ජීවන සැකරින්නව මම සම්මුතියන් දෙකක් නැහැ. මම මේක දන්නව නම් අපිට වාද කරන්න දෙයක් නැහැ. වාද chance එකක් නැහැ. මොකද අපාලිකම තේනවා ඉඳගෙන මේකේ සතුට. තේරෙන්න චිත්තක්ෂණයක් පස්සේ. නැත්නම් ඒක උස්ස තියනවා කියලා දැනගන්න චිත්තක්ෂණයක් පස්සේ. කවුරු කියලා දෙන්න තිසර ගහන්නමයි තියෙන්නේ. අපේ ජීවිතය අගේ කරන්න. ඒකයි මේ ආනන්ද හඳුනන දක්ෂමන සර්වඥාන්තනේ සර්වඥාන්තනේ ආය කෝණපන්ති ළඟට කියලා දෙන්නේ අපිට අවශ්‍ය කරන දෙන්නේ පුංචි දේ. දැනටමත් අපි ලාගා කරගෙන තියෙන මේ පුංචි දේ අගේ කරන දන්නේ නැත්නම් අපි මොනවතර බොන්න වගේ බොන්න බොන්න විපාක. මේක අගේ කරන්න පුළුවන් මේ ඉදාට අපිට ඇති වෙන මනස්කාර කියන්නේ ළමනකට අහිංසක මනස නිර්ව්‍යාජමයි. ඒක තේරෙන්නේ මේ ඉතාම කුංචි දෙයක්. අගේ කරන්න පුළුවන් ගැතියෙන් තමයි අපේ අනිත්‍යකම තේරෙන්නේ. අපේ නිර්වියාගෙන තියෙන්නේ. අපේ ලොකු ලොකු දේවල් ඉගෙන ගන්න තමයි අපේ අම්මලා අප්පච්චිලා අපිට උගන්වන්නේ. පන්සල්වල උගන්වන්නේ. විද්‍යාලවල උගන්වන්නේ. ඒ ඔක්කොම දායකත් මේ බුදුහමෝ කියන මේ නිර්ාමික සුඛේ කියන දැකලා මේ ටික. ඒක තේරුණා ප්‍රශ්නයක් නෑ. අපිට පටන් ගන්න. කියන පටන් ගන්නවා. ඉස්සන් කියලා පටන් ගන්නත් මේ පොඩ්ඩක්ම තියෙනවා. යුද්ධ කියලා දෙන්න ඕනේ. බල දැනගමත් ඉන්නේ එයාගේ සුන්දර ළමා ජීවිතේ. අපි ඒක වරකම් කරන්න ඕනේ. කයි ඉස්සන් කියන ළමයෙකුට අද දෙන්න බල ප්‍රමාණ කරලා. ඒ ළමයා පෙරේදුනොත් අම්මා වහ ගන්න. ළමයා පෙරේදුනොත් අම්මා වහ ගන්න. මේ ජීවිතයට යන්න ටියුෂන් පන්ති පළවෙනි පෙළ අල්ලන්නේ මමයි තාත්තා ඉරිසල් දාසේ රෑ නිදි කරාගෙන පෙන අල්ලගෙන ඉඳලා ඉතින් පහනන්ද ළමයාගෙනත් කියලා තමයි. ඒක ළමයා පාස්. පාස්නට පස්සේ ගමේ නගරේ ගමේ නගරයට නගරේ කුඩු පාරුවේ කල්ලාලිය ඔක්කොම විකලා ළමයා කර ඉගෙන ගන්න දෙන කරක් දෙකක් තේරෙම ඉගෙන ගන්න. මෙන්න මේ වගේ තාගිකට ළමයි දා ඒ කරන වැඩේ නතර කරන්න අපි මේක මේ වද්දාන දාගෙන මේ නමියේ නබිද මේ කපේ. නිරාමිස සුඛය තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ සිල්ලුවන් විදියට. අපි ප්‍රියමනාප අයට මේක දෙන්න ඒක සම්පතන සිද්ධුනට පස්සේ සම්පතනසේ යම් කිසි කෙනෙක් මේ විදිහට සංසාරේ කායදා කරලා කටයුතු කරනවා නම් සංසාර බයලන්ස කටයුතු කරනවා න්යාට සත්‍ය පුත්‍ර කියලා නමක්. සත්‍ය දීතා කියලා අමතක කරනවා ඔබ මගේ પરම්පරාවේ කියලා. මේ දහස සත්කාරයට දුවන්නේ. අපිට මේ බේසික් නීඩ් තියෙනවා. කරන්න පුළුවන් තියෙන එක තමයි කතා කරන්නේ. අර මේ තරම් සුඛභෝගී වෙනකොට මේ තරම් පරිභෝගිකත්වයට යනකොට මේ තරම් අර මුලිකදියට බය වෙලා දුවන සංවාප මේ තැලින් කඩාගෙන දත්තු දුවනගේ පස්සේ යනකොට සම්පූර්ණයෙන්ම කලබලයි. දෙන්න බෑ ඒ කවට පින දෙන්න බෑ. කවදාහො අපිට පෙර කියලා පිනක් තියෙන අපිට හිතේ මොනක්වත් නැතුව මේ මේ වගේ තණ්ඩ වල වාඩිලා හිටියක් බොරුසක්. එතකොට ලැබෙන මේ ආනාපාන යෝගකට මේ ආනාපානය දීර්ඝ ගමනක පෙරණක ලක්ෂණක් නැත්නම් එලිපත්තක් ඉතින් දිගට යනකොට තමයි මේ කාගේ කරන දිගට යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ දැනගන්න ඒ සුබනිමිති බලලා ඒ විදිහට සම්පත්‍ති කරගත්තම සංකල්ප ගත්තට පස්සේ ධර්මයේ විචින්ම මේක විදුමාකාර ගමනක් කරගන්නවා ආනපනේ පළවෙනි චතුස්කය. කායගත සතියට සම්බන්ධ චතුස්කේ නම් අපි පොඩ්ඩක් අල්ලුවක් දෙන්න. නිකන් කල්විස්සා කුස්පයි කිදේ කල්විස්සා නැදී එහෙම නැත්නම් කර්ණ මුලික කර්ණ පැන්ටි ගාලා කරකුල කරකුල ස්ටාර්ට් කරගන්න අනිවා එකක් දෙන්න. ඊට පස්සේ දුර. ඒක නිසා ආනපනට තියෙන මේ පිවිසුම හරියට දන්නවනම් ඒ කෙනාටම තේරෙන පටන් අර ගන්නවා මම ඉඳලා වැඩි මේ තාම කුංචි දෙකකින් සතුටු වෙන. ඒ වගේම යන්න උත්සාහය නොවන ඉදිරිය බලන කෙනෙක්. එතන අපි හිත ඉතුරු ටික බලන ටික තමයි සම්පූර්ණ හිත බලන්න අවශ්‍ය පදනම අපි එලාගත්තා කියන්නේ ඉතින් ඒකලා අපි යනවා මේ විදිහට අපි තන වඩා ගන්නාලද මනෝපාණ ප්‍රවිෂ්ඨය මංගලවතරනේ කොහොම අනුග්‍රහ කරන විදිහට ගෙනියනද කියලා මේක පිළිබඳව මනසුකී වල දැනවත් කෙනෙක් කරමින් ඉන්නවා ඒ කරගෙන යන වැඩේට මේ සුචිදේශක් වෙන ගතිය අනිවාර්යම උත්ප්‍රේරණයක් වෙන විදිහට සරණ සත්‍යයන්ය ක්‍රියව කියන කරනකොට සමාදාන පිටකේ සත්‍ය කරගෙන යන මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා ප්‍රාර්ථනායි ධර්ම දේශනාව සතර කරනවා ඉදිනාර්ථන සිමුදා වේවා ප්‍රාර්ථනා